යෝචකෝ භික්කවේ සම්මනානවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඤ්ඤාය ඒව රූප සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සෝ සුවිමුක්තෝ යේ සුවිමුක්තෝ සෝ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනායාති චී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිවෙස්න ධර්ම මණ්ඩපයක් වාටපත් කරන කල්යාණ මිත්‍ර සංසදයක් වශයෙන් පවත්වන වාරයේදී අවසාන වාර කීපයේදීම අපි වටිනා සූත්‍රයක් ඉදිරින් තියාගත්තා. මේ දේශනාවලියට මූලික තේමාව වශයෙන් අන්තිම දවසේ නම් අපි විශක් දවසක් සැලසුම් කරන කරපු නිසා ඊට වෙනස්ව මාතෘකාවක් ගත්තේ. නැත්නම් අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍රේ නම සඳහන් වෙලා තියෙන්නේ උපාදාන පරිවර්ත සූත්‍රය කියලායි. ඒක සරුවචන දේශනාවේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒක ටිකක් මේ බොහොම ආධ්‍යාත්මයක් ගැඹුරක් දනවන සූත්‍රයක්. කෙසේ නමුත් මේ භාවනා කරන පිළිස් ඉතින් ඒකට ටිකක් හිත යොදලා ඒක ගැඹුර තේරුම් ගන්න උත්සාහ කරන එක හොඳ දෙයක්. මම හිතන්නේ ඒකයි අපි භාවනා කරමින් මේ සූත්‍ර වලට අහුම්කම් දෙමින් ඉදිරියට යනකොට ඒ වගේ ගැඹුරු සූත්‍ර ලං කර ගැනීමේ තියෙන වාසිය. ඉතින් ඒකෙදී සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා මේ මිනිසෙක් මේ ජීවිතයේ වශයෙන් නැත්තම් ditta ධම්ම වශයෙන් ජීවිතයට බැඳෙන නැත්තම් ආශාව ඇති කරගන්නා වූ උපාදානය ඇති කරගන්නා වූ කාරණා පහක් පංච උපාදානස්කන්ධ වශයෙන් සඳහන් කරලා තිනවා ඒක සාමාන්‍ය බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි ඒකට අපි කියනවා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ මේ එක එක උපාදානස්කන්ධයක් වෙන් වෙන් වශයෙන් එකින් එකට එකින් එකට yaadෙන කරකැවෙන වේග වෙන කසකැවෙන වට පරිවර්තන වගයක් තියෙනවා. මේ වෙන විදිහකට කියනවා නම් කියන්න තියෙන්නේ මේ රූපය කියලා මගේ රූපය, අනුන්ගේ රූපය, රූප ධර්ම, අවිඥානික සවිඥානික රූප වශයෙන් ගන්න මේ රූප ඒක මේ මම කියලා මම අල්ලගෙන හිටියට රූපවලට වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒව වැඩ කරන්නේ ඒ ඒ ඒ ධර්මතාවයට අනුව. ඒවට ඍතු නියාමයේ අනුවයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඒ ඍතු නියාමයට වැඩ කරන රූප ටිකක් මගේ කියාගෙන මට ඕනෑ විදිහට ඒවා නඩත්තු කරන්න ගිහිල්ලා වෙහෙසකටපත් වෙනවා ඒවා ඒවගේ න්‍යායයටයි වැඩ කරන්නේ ඒවගේ න්‍යාය පත්‍රයටයි වැඩ කරන්නේ මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැති වෙනකොට ඒක හරියට මට කරපු නිග්‍රහයක් මම හැල්ලුවටපත් කිරීමක් කියලා මමයා තැවෙනවා. ඉතින් එතන ਸਰවචනාංශයෙන් පෙන්නනවා මේ මමයේ හිටියත් මමයා කියලා ජීවාත්ම પરමාර්ථ වශයෙන් තේරුම් ගත්තත් නැතත් මේ රූපයන්ගේ වෙනමම න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ න්‍යාය ධර්මයේ තේරුම් ගන්නව වෙනුවට ඒ රූප මම මාගේ කියාගත්තට පස්සේ අර මට මාගේ විදිහට ඒ රූප වැඩ කරන්නේ නැති වෙනකොට අර සාමාන්‍ය රූපයාගේ වැඩ කරන න්‍යාය පත්‍රේ පවා මට බේන්නේ මට හතුරු වැඩ කරනවා වගේ. මං කියන දේ අහන්නේ නැතුව වගේ. ඉතින් ඒක නිසා අපිට මේ උපාදානස්කන්ධ දිහා බලනකොට පළවෙනි එක රූප උපාදානස්කන්ධේ ඒකේ න්‍යාය පත්‍රයේ තේරුම් ගැනීම මම හිතියත් නැතත් ඒ න්‍යාය පත්‍රේ නොදැනීම නිසා මමයි කියා ගන්නා වූ ඒ කල්පනාවයි මේකයි අතර ඇතින උරස්පරස් ගතිය තේරුම් ගන්නට උදව්වක් වෙනවා ඒක නිසා සරුවචනාංශ මේ රූපයේ රූප උපාදාන පරිවර්තනය වෙන ආකාරය පෙරලෙන ආකාරය පිළිබඳව අපිට ආරාධනා කරනවා මේක පොඩ්ඩක් හොයලා බලන්න මං කිව්වට හොයලා බලන්න හොයලා බලපුවාම ඒ රූපවල වෙනමම න්‍යාය පත්‍රයක් න්‍යායම න්‍යාය ධර්ම න්‍යාම ධර්ම කියලායි අපි මේ ශාසනය මේක සඳහන් කරන්නේ අලුත් පන්නේ වචන තමයි න්‍යාය පත්‍රය කියන එක. ඒක ඇත්තටම කියනොනම් මේ භෞතික විද්‍යාව කියන්නේ ඕකට තමයි. රූප ධර්ම පිළිබඳව තියෙන ඒ වගේ තියෙන නියාමයන් තේරුම් ගැනීම. ඉතින් ඒ වාගේ සර්වචන් වහන්සේගේ භෞතික විද්‍යාව පිළිබඳව දක්වන ආකල්පයත් භෞතික විද්‍යාඥයෙක් භෞතික විද්‍යාව කරන දක්වන ආකල්පයත් දිහා බලනකොට ඒ භෞතික විද්‍යාඥයා පඨම පුරුෂයෙන් කතා කරන අතර සර්වඥාන්සේ උත්තම පුරුෂයෙන් කතා කරනවා. ඒ කියන්නේ භෞතිකත්වය මට අදාළ වෙලා ඇතුළට යන එකයි බුදුහරොත්ඥාන්සේ කතා කරන්නේ. භෞතික විද්‍යාඥයා කතා කරන්නේ බාහිරට සම්බන්ධ කරලා බාහිර යන පැත්ත. නිසා භෞතික විද්‍යාව බාහිරවර්ති වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන රූප ධර්මයේ පිළිබඳ රූප උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය අභ්‍යන්තරවර්තනය වෙනවා. ඒක පළවෙනි මම අත්දකින්න හැටියටයි පෙන්වන්නේ. විද්‍යාඥයා කවදාකවත් මම අත්දකින්න හැටි බලන්නේ එයා ඒක තව කෙනෙකුට ඔප්පු කරලා පෙන්නේ හැකි ආකාරය නැවත නැවත කරපෙන්නා බැරි හැකි ආකාරයේ විද්‍යාවේ මූලිකවම දක්වන මේ ඇත්ත නැත්ත බලන්න තියෙන උපක්‍රම දෙක. ඒ නිසා මේ රූප උපාදානස්කන්ධයේ පරිවර්තනය උපාදාන පරිවර්තය ගැන කතා කරනකොට භෞතික විද්‍යාව අහක දාන්න ඕනේ. ඒක බාහිරාවර්ති මේක අභ්‍යන්තරාවර්ති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට ਸਰවචනංශ කියලා දීලා තියෙන ඒ ඒ ඥාන ඥාත පරිඥා පොතේ දැනුම අවබෝධ කරගෙන ඒක චින්තාමය වශයෙන් කල්පනා කරලා ක්‍රියාවක් කිරීම තමයි කාය අනුපස්සනාව කියන්නේ. ඒ රූප ධර්ම පිළිබඳව කරන භාවනාව ඒකට කායගත සතිය කියලා කියනවා. ඉතින් මේ සඳහා යම් කිසි කෙනෙක් කාය අනුපස්සනා කරලා කායගත සතිය නැත්නම් සතිපට්ඨාන නැත්නම් ආනාපාන සතිය කියන්නේ ඒක එක මේ සාකාවක්. එහෙම කරලා රූප පිළිබඳව මට සම්බන්ධ වෙච්ච රූප කොටස කියන ටික සම්බන්ධ කෙරුවොත් ඒක පරතරයට ගියොත් එහෙම වෙච්ච ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක වෙනවනම් එයා තීරුම් අර ගන්නවා මේ රූපේ පෙරලි රූපේ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් රූපේ පරිණාම විපරිණාම මේ රූපේ හට ගැනීම මෙහෙමයි කියලා. නෑ රූපේ කියන්නේ මේකයි කියලා. ඒ රූපේ කියලා මේකයි කියන එක අපි හිත වදින්න උගන්න්නේ නාමයෙන් වෙනස් දෙයක් කියන එක. රූපය කියලා රූපණේ වෙන දෙයක් කියනවා. ඒක මේකයි. ඒක නාම නෙවෙයි. අරූප ධර්මයක් නෙවෙයි. තවත් හැබැයි සරුවචනාංශය සඳහන් කරනවා මෙතන යටිහිතේ යටිනූලෙන් මේ රූපය කියලා කියන්නේ සරුවචනාංශ කියන්නේ මට අදාළ කොටස විතරයි. මට කිසිම ආකාරයකින් සම්බන්ධ වෙච්ච නැති කොටස් පිළිබඳව හොයලා වැඩකුත් නැහැ. ඒකෙන් දුකක් එන්නේත් නැහැ. ඒක අවබෝධ කිරීමෙන් දුක නැති කරන්නත් බෑ. ඒකට මම මේ ගේන්න හදන තැන රූපේ මේකයි කියන තැනට ගේන්න හදනකොට මම කැමති මේ මාළුක්‍ය පුත්තු සූත්‍රයෙන් ඒකට මේ පොඩි ඉඟියක් ගෙනල්ලා පෙන්නන්න සරුවචනාංශි මාළුක්‍ය පුත්ත කියන වයසක ස්වාමීන් වහන්සේට කමඨහනක් දෙන්න ඉස්සලා අහනවා මාළුක්‍ය පුත්ත යංකින්ච රූපං නපස්සති නපස්සිසanti යම් කිසි රූපයක් තියෙනවා දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, බලන්න වෙන්නෙත් නැහැ කියලා. මේ ලෝකේ අපිට යම් කොටස් තියෙන රූප තියෙන්න පුළුවන්. අපි කවදාවත් දැකලා නැහැ. දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ. ඉස්සරහට බලන්න වෙන්නෙත් නැහැ කියලා. ඉතින් එහෙම රූපයකින් කෙලෙස් උපදින්න පුළුවන්ද කියලා? එහෙම රූපයකින් ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ මනාපයක් පහළ වෙන්න පුළුවන්ද කියලා මාළුන්ගේ පුත්‍ර සංසිකෙන් අහනවා. ඉතින් මහලකපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා දැකපොත් නැති, දකින්නෙත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති රූපයක් තියෙනවා නම් ඒකෙන් ඒකට ප්‍රේමයක් උපදින්නේ නැහැ, ඒක තණ්හාවක් උපදවන්නේ නැහැ කියලා. ඉතින් ඒකට සරුවත් යනවාසේ කියනවා එහෙමනම් එහෙම රූප ගැන භාවනා කරන්නත් එපා. ඒක දුකට හේතු වෙන්නේ. ඒක භාවනා කරලා දුක ගෙවම් කරන්නත් බෑ. එහෙමනම් මොකද්ද බැලිය යුතු රූපේ මේ දැනට බලමින් පෙනෙමින් තියෙන එක තමයි. ඒව තමයි අතීතයට යන්නේ, ඒව තමයි අනාගතයට යන්නේ. ඒක නිසා විපස්සනාවේදී රූප අවබෝධ කිරීම සඳහා කරන්නේ මේ බලන මේ පෙනෙන රූප ටික විතරයි අපිට අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ අපි රූප ආරම්මණය කියලා කියන්නේ කර්මස්ථානේ වෙන්නේ. කර්මස්ථානේ විය යුත්තේ මේ පේන මේ බලන ටික විතරයි. ඉස්සරහට ගියාට පස්සේ නම් ඒකෙමුත් කියත හැකි පේන එකත් කවදාකවත් අපිට කෙලෙස් ඇති කරන්නෙත් නෑ ඒක ගැන භාවනා කරලා නිවන් දකින්න දා බලන රූපේ විතරයි සංස්කාර වෙන්නේ ඒක නිසා බලනකොට පරිසම් වෙන්නේ පේන දේන්ව සංස්කාර වෙන්නේ නෑ පේන කොටස ගැන භාවනා කළ යුතුත් නෑ ඒකත් සවිඥානික නෑ ඒකත් සචේතනික නෑ ඒකත් සංස්කාරගත වෙන්නේ නෑ ඒ නිසා බලන ටික විතරයි වෙන්නේ නමුත් ඊට ඉස්සෙල්ලා සරුවත් සංසේ කෙටියෙන් සඳහන් කරනවා බලපුත් නැති, බලන්නෙත් නැති, පේන්නෙත් නැති, ඉස්සරහට පේන්නෙත් නැති රූප ගැන බොරුවට කලබල වෙන්න එපා. දැන් මෙතන මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සරුවචන සඳහන් කරනවා යේකේචි සමනාවා බ්‍රාහ්මනව ඒපං ඒවං රූපං අභිඥාය කියලා. මෙන්න මේකයි රූපය කියලා විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. ඒ දැනගන්නේ අතීත රූපවත් අනාගත රූපවත් නෙවෙයි අදාළ නැති රූපත් නෙවෙයි මේ ඉස්සරහා අස්පනා අපිට රූප පේන රූපේ තමයි. ඒ රූපය Tamange අස්පන අපිට තියෙන එක පරීක්ෂා කර බැලිය හැකි. Tamanට ගැලීම අදාළ රූපයක්. අන්න ඒකට සමුදයේ ඒකට හේතු ඇයි මෙච්චර රූප ලෝකේ තියේදී මේ රූපේ මෙතෙන්දි මට පෙන්වන්නේ කියන්නේ ඒකට තියෙන මොකද්දෝ බැඳීමක් නිසා. ඒකට මොකද්දෝ තියෙන ආශාවක් නිසා. ඒකට තියෙන මොකද්දෝ තණ්හාවක් නිසා. එතකොට මේ බේන රූපය මේ වෙලාවේ මට මේ විදිහට මුලිච්ච වෙන්න හේතුව බැලුවොත් ਸਰවචනසේ සඳහන් කරනවා අනිකුත් රූප රාශිය මැද මේක ඉස්මතු කරන්න ඔබ ප්‍රයත්නයක් කරලා තියෙනවා. ඒක ඔබ දැනගෙන හෝ නොදැන ඒ රූපේට තණ්හාවක් නැත්නම් තරහාවක් හෝ ඇලීමක් හෝ ගැටීමක් හේතු වෙනවා. ඒකයි ඒ රූපය අස්පනා පිටට ආවේ. ඒකයි ඒ රූපය මුලිච්චුනේ. ඒකයි රූපෙන් කිපෙන්නේ. ඒකයි රූපේට ඇලෙන්නේ. ඒ නිසා ඒවං රූපං කියන එකත් මෙතන ගැඹුරක් තියෙනවා. අදාළ රූපේ විතරයි මෙතන රූපේ කියලා ගන්න. භෞතික විද්‍යාඥයා ඕක විතරක්ම ගහරලා අනික් සේරම භෞතික විද්‍යාවට ගන්න. ඒ වෙලාව ඉදිරිපත් වෙච්ච එක යා මග අරිනවා. ඒ කියන්නේ සතිය පිහිටවලා නෙවෙයි රූපේ ගැන බලන්නේ. එයා බාහිර දේවල් ගැන බලන්නේ. සරුවචනාංශේ ඒක හරියටම කොටු කරලා අදාළ නැති ටික අයින් කෙරුවට පස්සේ භාවනා කළ යුත්තේ ඉතාමත් පුංචි කොටසක් ගැන පමණයි. අරමුණු කළ යුත්තේ හෝ නිමිතිගත යුත්තේ මේ ඉදිරිපත් වෙන එකට විතරයි. ඇයි ඒක ඒ වෙලාවේ මට ඉදිරිපත් උනේ කියලා කල්පනා කරලා බලනකොට ලක්ෂිකුත් එකක් රූපතියදී ඇයි මේ කාවේ මොකද්දෝ තියෙනවා මේකට බැඳීමක්. තරහකෝ ආශාවක් තියෙනවා. එතකොට ඒ තරහව ඒ ආශාව එතනදීම දැනගත්තේ නැත්නම් ඒත් අපි චින සම්පත්තිය පන්න. මෙන්න මේ විදිහට ඒ රූපයේ හටගන්ම බලන්න යොමු කරන එක තමයි බුද්ධ ධර්ම කියන්නේ. අපිට කියන්න පුළුවන් බුද්ධ බෞද්ධ භාවනාව කියන්නේ. යේ ධම්මා හේතුප්පබව යම් ධර්මයක් ඇති වුණා නම් ඒ ධර්මයේ ප්‍රභවය සොයා බැලීමේ ඒ ධර්මය අපිට ඇති කරන හෝල කොලම හොල්මන කෙලෙසේ කෝක වෙතත් කොහෙන්ද එන්නේ කියලා බලනකොට අපිට ඒ ඇති කරන කෝලම ඇති කරන කෙලෙසේ පිළිබඳව හටගන්න පැත්තට යන්න පුළුවන්කම තමයි ඒ කෙලෙසෙන් එච්චර දිදුලද්දි කෙලෙසේ එච්චර අපිවත් පෙලද්දි එච්චර ඒ කෙලෙසෙන් අපිට තැවෙද්දි අපිට මුලට යන්න පුළුවන්කම තමයි මනුෂ්‍ය වශයෙන් අපි ලැබපු විශිෂ්ටම පරිණාම වශයෙන් ලැබිච්ච විශිෂ්ටම දායාදේ. සර්වචන්සේ එතෙන්ට යොමු කරනවා. නිසා රූපය දකින්ද මොකද්ද දකින්න රූපේ මේ වෙලාවේ තියෙන රූපේ තමයි. මුලිච්ච වෙච්ච රූපේ. නැත්නම් ආපాతගත රූපය කියලා යෝකට අපි මේ අභිධර්මය උගන්වනවා. යම්කිසි ඇහැට මුලිච්ච වෙච්ච කොටස මේ චිත්තක්ෂණ. ඒකේ සමුදය බලන්න කියනවා. ඉතින් මේක සමුදයට හේතුව තණ්හාව. එතකොට සරුවච්චන් ආංශේ සඳහන් කරනවා ආස්වාද ප්‍රසවාසයේ දිහා බලනකොට අපි ආස්වාද ප්‍රසවාසයේ නැවත නැවතත් නැවත නැවතත් චේතනාවකින් තොරව ඉබේ මතුවෙන තැනට අපි ඉස්සෙල්ලා හිත හදා ගන්න ඕනේ. කය හදා ගන්න ඕනේ. ආනපන කීකරු කර ගන්න. කීකරු කරමින් ඒ වෙලාවේදී ඇතිවෙන මේ ආස්වාසි පිරිමැදීම උණුසුම සිසිලස කම්පන චංචල ගති තමයි මෙතන රූපණ ගතිය කියලා කියන්නේ. ඊට පස්සේ ඒක ගියා ප්‍රසවාසය ආව ප්‍රසවාසයේ තියෙන ඒ කම්පන චංචල ගති රූපණ ගති තමයි රූපය කියලා කියන්නේ. ආ මේක දැන් එන එන ආස්වාසය එන එන ප්‍රාස්වාසය බලන්ඩ කීකරු කරගත්තාට පස්සේ. එහෙම නැත්නම් මූණට මූණ දාලා තියාගත්තට පස්සේ දැන් යෝගාවචරයට කළ යුතු අනුග්‍රහයක් තියෙනවා. මේ රූපේ කොහේ ඉඳලාද එන්නේ කියලා රූපයගේ සමුදේ වැඩි. මේ ආශාසය කොතන ඉඳලා මෙතෙන් ආවේ? මේ ප්‍රසආසය කොතන ඉඳලා මෙතෙන් ආවේ කියලා බැලුවොත් ඊ타ත්ම සියුම් තැනක ඉඳලා හුස්ම ලාවට පටන් අරගෙන තමයි මේ ගොරෝසු දැන් හුස්මට ආවේ. ඒ ගොරෝසු දැන් හුස්මේ ඉඳලා මුලට මුලට යන්නා වගේ වැඩක් තමයි ඊගාවට එන හුස්මේ හට ගන්න බෑ. ඊගාවට එන හුස්ම ඊටත් වැඩි ඉස්සලා හට ගන්න බෑ. ඊගාවට එන හුස්ම ඊටත් වැඩි හට ගැනීම බලාන බලාන යනකොට මේ හට ගැනීමේ ඉඳලා මේ ගොරෝසු තැනටපත් වෙනකන් හුස්ම දක ගන්න පුළුවන් වුණා නම් ඒ අපි කියනවා මුලට ඇද්දයි කියලා. ඒකට කියනවා රූපයේ මුලට ඇද්දයි කියලා. ඒ කියන්නේ රූප සමුදේ දිහාවටයි අපි තල්ලු කරගෙන යන්නේ. මේ දෙක තමයි මේ හටගත්තු ගොරෝසු මෙතෙක්කල් ආස්වාසි කියලා අල්ලාගත්ත ගොරෝසුකම එකක් අනිත් එක තමයි ඒ හට ගන්න ඉස්සලා සමුදේ පටන් ගන්න තැන එකක් ආන්නේ මේ විදිහට හටගන්මයි හටගත්ත රූපය ගොරෝසු රූපය කියන මේ දෙක තේරුම් අරගත්තොත් මේ දෙක තමයි ජීවිතයේ අතහල යුතු අන්ත දෙක කියලා සරුවත් යනසේ පෙන්නනවා විශේෂයෙන් මජ්ජේ සූත්‍රයේදී හටගත්ත රූපයත් රූපේ හට ගැනීමට සමුදයත් ඒ දෙක තමයි අන්ත දෙක. ඒ දෙක විතරක් දැකලා අපිට ගොඩ වෙන්න බෑ. මේ අන්ත දෙකට මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව අපි තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීම සඳහා මේ අල්ලන්න පුළුවන් මතු වෙච්ච ගොරෝසු ආස්වාස ප්‍රස්වාසයත් ඒකට හේතු වෙච්ච ලාවට පටන් ගන්න තැනත් කියන දෙක සම්පූර්ණ වශී කරගන්න වෙනවා. සම්පූර්ණ නතු කරගන්න වෙනවා. මේක නිකන් අතේ රේඛාවල් වගේ එන එන ආශ්වාසයේ මුල එන එන ප්‍රශ්වාසයේ මුල දැකගත්තා නම් සමුදේ දැකගත්තා ඊට පස්සේ ඒක ගොරෝසු තත්ත්වයටපත් වෙන හැටි දැකගත්තා මේ දෙක දැක්කා නම් අපි කියනවා මුලයි මැදයි දැක්කයි ඊට පස්සේ ලැබෙන අතිරේක ලාභයක් තමයි යෝගාවචරයට එහෙමනම් ඒක ගෙවි යන හැටි දකින්න රූපය නිරුද්ධ වෙන හැටි. ආස්වාසය නිරුද්ධ වෙන හැටි. ප්‍රස්වාසය නිරුද්ධ වෙන හැටි. මේක නිරෝධ සත්‍ය කියලායි කියන්නේ. නිරෝධ සත්‍ය කියලා කියන්නේ ගෙවම් කරන මාර්ගය, නිවන් මාර්ගය. ඉතින් මේට යන ප්‍රතිපදාවට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. නිසා රූපයක් සම්බන්ධ කරනකොට ආස්වාදය සම්බන්ධ කරනකොට හැම කෙනෙකුටම හිත යදුවාම සතිය ඉස්සල්ලාම් පිටන්නේ ගොරෝසු ඝන බහල වෙච්ච ආස්වාද ප්‍රසවාසය. ඒ වෙච්ච හිත සතිය එහෙම නැත්නම් ඒ සමාධිය රූපේ හට ගන්න තැනට යොමු කරන එක තමයි යෝගාවචරයේ යෝග කර්මය. එහෙම නැත්නම් ප්‍රතිපදා. මෙතකොට අහු වෙනවා මේ පටන් ගන්න තැනයි පටන් ගත්ත පස්සේ ගොරෝසු තත්වය මේ දෙක අන්ත දෙක කරගෙන බලාන හිටියොත් දවසක ඒ යෝගාවචරය මේ හටගත්ත දේ ගොරෝසු වෙච්ච දේ ගෙවම් කරන හැටි දකිනකොට ඒක නිරුද්ධ වීම නිරෝධ සත්‍ය දකිනවා ඒ සඳහා කුමන නම් වූ ක්‍රමසහ විදි මොන විදි අනුග්‍රහ කුමක් කළ යුතුද කියන එක තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා වෙන්නේ. ඉතින් සරුවචනන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට මෙන්න මේකයි රූපය කියලා හරියටම අර්ථකථනය ගන්න. රූපය කියන එක නිර්වචනය කරනවා. ඒකලේ රූපය හට ගන්න තැන බලන්න යා සම්පූර්ණ නැවත නැවත ඉදීමේ භාවනා කරනවා. අපි නිදන්ම ගත්තේ මේ වෙලාවේ නිදර්ශන හැටියට ආස්වාද ප්‍රසවාස දෙක. ආ නේම කරගෙන යනකොට දවසක් එනවා රූපයක් දකිනවා ආස්වාසයක් දකිනවා හටගන තනක් දකිනවා ඊට පස්සේ හටගන ගොරෝසුනා වූ රූපයේ කෙසේනම් ගෙවි යනවද නිරුද්ධ වෙනවද නැති වෙලා යනවද සිුම් වෙලා යනවද කියන පැත්තට ගියාම ඒ ගෙවි යන පැත්ත බලන එක තමයි ඒක තමයි නිරෝධ සත්‍ය වෙන්නේ ඒ සඳහා ගන්න ප්‍රතිපදාවට තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මෙන්න මේ හතර දැක්කනවා මේ හතර විශිෂ්ට ඥාණයෙන් දැක්කනම් අභිඥාවෙන් දැක්කනම් ඒ කියන්නේ කෙලින්ම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අපිට දැක ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා කවදාකවත් ඒ වැනි රූපයක් රසවින්දනය කරන්න යන්නේ මොකද ඒ තරම් සීඝ්‍රයෙන් ඇති වෙලා නැති වෙලා යන දෙයක් ආස්වාද කරන්න යන්නේ වින්දනය කරන්න යන්නේ ඒක පිළිබඳව නිර්වින්දනයක් පහළ වෙන්න ඉඩ තියෙනවායි කියලා කියනවා නිබ්බිදාවක් පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ වගේම රාගයක් මේක මේ අල්ලබදලා තියාගෙන ඉන්න ඕනේ නිකන් දැලෙන් උලම් බදන්න අල්ලනවා වගේ කවදාකවත් ඊට පස්සේ යන්නේ මොකද ඒක ඇක්ටි වෙන එකත් රූපයාගේ න්‍යාම ධර්මානුකූලව සිදු වෙන්නේ ගොරෝසු වෙන එකත් රූපයාගේම නිරෝධ න්‍යාම ධර්මයකට සිද්ධ වෙන්නේ ඊට පස්සේ ඒක ගෙවන් දාන එකත් රූපයාගම න්‍යාම ධර්මයකට සිද්ධ වෙන්නේ මට පුළුවන් මේක දිහා දුරස්ත බැල්මකින් බලන ඉන්නක විතරයි කියලා බලනවා නම් දැක්කා නම් අභිඥාවක් පහළ වුණා නම් විශිෂ්ට ඥානයක් පහළ වුණා නම් ඒ නිරීක්ෂණයට භාජන භාජන වුණා වූ ඒ රූප ධර්ම વિશે රාගයක් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම නිරුද්ධ කිරීමේ හැකියාව ඒක නිරුද්ධ වෙලා යන එක තමයි නිරුද්ධ වෙලා යන එක රූපේ ස්වභාවය. ඒක පිළිබඳ චකිත බහල කරගන්න එපා. ඒක නිරුද්ධ වුණාට මට හානියක් වෙනවයි මට නිග්‍රහයක් වෙනවයි මගේ මේ කැමැත්තට ආශාවල් වලට හානියක් වෙන්නේ ඒ රූපයගේ ස්වභාවය කියලා නිරෝධයට තියෙන බය නිරෝධය කියලා කියන්නේ ඡය වීමක් වැය වීමක් නැති බංගස්ථාන වීමක් කියලා ගත්ත එක වෙනුවට මේක රූපයේ ආවේනික ලක්ෂණයක් බව තේරුම් අරගන්නවා එතකොට මේ මිනිස්සයා ඒ රූප ධර්මයාගෙන් දුරස්ත වීම නැත්තම් වෙන්වීම නැවත නොබැඳෙන සුළු. උපාදාන ඇති නොකරන්නා වූ සුළු දුරස්ත වීමක් වෙනවා අනුපාදා විමුක්තයි කියලා. මේකදී සරුවචනාංශේ පාළි වචනේ පාවිච්චි කරනවා රූපේ රූපේ නිබ්බින්දති විරජ්‍ය රූපේ නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ මෙන්න මෙහෙම හරියට අලගිය මුලගිය සේරම දැකලා වෙන විදිහට කියනවා මුල මැද අග තුන හොඳට දැකලා ඒ රූපයෙන් යම් අනුපාදෝ විමුක්තියක් ලැබුවා නම් ඒක සරුවචනාංශය කියනවා සුවිමුත්තයි කියලා සුන්දර වූ විමුක්තියක් කියලා. ඉතින් මේක මෙන්න මේ මේ කියාපු මේ පාළිය පෙන්වන දේ අපිට කියන්න පුළුවන් අපි රූපය කියලා දක්වන මේ රූපණ ගතිය, පායෝ ගතිය, පාඨවි ගතිය, තේජෝ ගතිය, ආයපෝ ගතිය, නලියන ගතියක් තියෙනවනේ වගේ වගේ තියෙනවා කම්පන චංචල ගතිය. නාම ධර්මයෙන් වෙන් වෙන ගතියක් තියෙනවා, පාඨවි ආපෝලින් වෙන් වෙන ගතියක් තියෙනවා, ආපෝ තේජෝලින් වෙන් වෙන ගතියක් තියෙනවා, තේජෝ වායෝලින් වෙන් වෙන ගතියක් තියෙනවා. තම තමන් තම තමන්ගේ ඒ ලක්ෂණ ආවේනිකව පෙන්වන ගතියක් ඒ ඒ ධාතුන්ට තියෙනවා. මේ සේරම දැක්කයි කියලා අපි හිතමු. නැත්නම් මේ ලක්ෂණ කෙනෙක් ගැන කතා කරනවා නම් පටවි ලක්ෂණ මේකමයි මෙහෙමයි කියලා දකිනවා. ආපෝ ධාතුව දකිනවා. වායෝ ධාතුව දකිනවා. තේජෝ ධාතුව දකිනවා. දැකලා මේක හොඳට එනේන එකේ බලාන හිටියොත් ඒ මිනිස්යාට සිදු නොවි නොවැළක්විය හැකි සිද්ධියක් තමයි චිත්‍රයක් දිහා හොඳට බලාගෙන ඉන්න එක්කනට මේකේ canvas එකක් තියෙනවා කියලා තේරුම් ගන්න. මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ canvas එක කියලා. canvas එක අහුවෙනවා. canvas එක අහුවෙන්න ඉස්සෙල්ලා රූපේ හැම තැනම ඇඳලා තියෙන විස්තර බලන්න ඕන සාමාන්‍යයෙන් චිත්‍රේ විකුණන්නේ canvas වටිනාකමට මේ චිත්‍රේ වටිනාකම. නම් චිත්‍රය හොඳට දැක්කොත්. මදිනෝ කියන දැක්කොත්. ආත්පස දැක්කොත්, මුලැඳාග දැක්කොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා canvas එකට යනවා. ඒ වගේ තමයි යම් දවසක රූප ධර්ම පිළිබඳ භාවනා කරන කාය කායනපසනා කරන කායගත සතිය කරන එකන පටවියාපෝ තේජෝ එන්න එන තන දකින හොඳට බැලුවොත් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ අවකාශ ධාතුවේ බව නැත්නම් මේකේ පසුබිම අවකාශයේ බව තේරුම් ගන්න. වෙන විදිහට කියනවා නම් මේ මදයක් මේ වදයක් අරගෙන ඒ මී වදේ අපි ගන්නෙ මී පැණි සඳහානේ. ඒ මී පැණි ඔක්කොම රස බැලුවට පස්සේ වදේ આવුවේ. ඒ ඒ සැකස්ම නැතුව මී පැණි ගබඩා කරන්න අමාරුයි. ඒ සදාකාර සැකස්ම මේ පැණි වලටම ආවේනිකයි. කවදාකවත් ලෝක වෙනස් වුණාට මේ වදේ සයිස් එක වෙනස් වෙන්නේ නැහැ. මේ පැණි જાති තවර මල් කාලට එක රසක් එනවා. රබර් මල් කාලට එක රසක් එනවා. පොල් මල් කාලට එක රසක් එනවා. එක එක රස හැටියට වෙනස් වෙන ඍතු හැට නමුත් මේ වදේ හැමදාම එක විදියයි. ඒ වගේ තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරමා භූතයන් චලන චම්ප චංචල ගති තිබුණට ඒ වගේ දෙන ආස්තිකත්වය නිසා එව්වා ගෙවම් කරලා දැක්කා නම් කවදා හරි අවකාශ ධාතුව ඒකේම වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒක අර චිත්‍රයේ පසුබිම වගේ අවකාශය දැක්කා. මෙන්න මේ අවකාශයේ දැකීම රූප ඉවත් කරලා තරහ වෙලා නැත්නම් රූප බදාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රූප හරහා බැලීම කියන එක තමයි කරන්නේ. විනිවිද දකින්නවා කියන එක තමයි අවශ්‍ය කරන්නේ. අවකාශයේ දැක්කා නම් ඉස්සරහින් රූප තිබුණා ප්‍රශ්නකුත් නැහැ. රූප තිබෙන එක අවකාශයේ වළක්වන්න බෑ. හරි විනිවිද දැකපු කෙනාට. ඒක නිසා මෙතෙක් කල් අපිට වැරදුනේ නැත්නම් අපිට පොට පිට පිට පොට ගියේ අපි මේ දකින්න රූප ඇති වෙන්න බැලුවේ නෑ. විපස්සනා කළේ නෑ. මුලැමැදාග වශයෙන් මේ තුල මේ මධ්‍ය ප්‍රතිපදාව තියෙන බව දැනගත්තේ නැහැ. ඒ නිසා අපි මේ රූපම අභිරමණය කළා. මට මේ රූප හොඳයි මේක එපා. මේක තියෙන්න ඕනේ මේක ඕනයි කියලා ඉවග හොඳ නරක හරි වැරදි සුභා සුභ බලබල රූප පට්ටම පන්න ගන්න අපිට බැරි වුණා. ඒ නිසා රූප මට්ටම පන්නන්න රූප නැතුව බෑ. හැබැයි රූප වලත් මේ මට්ටම පන්නලා තියෙන අවකාශය නැහැ. ඒ නිසා රූප හරහා දැකලා අවකාශය දැක්කනම් ඒක විමුක්තියක්. රූපයකින් විමුක්ත වීම. මෙන්න මේ විමුක්ති භාවයේ දැකලා කොච්චර රූප තිබුණත් ඊට පස්සේ රූප දකින්න. ඊට පස්සේ canvas එකක් දකින්න චිත්‍රයක් දකින්න. නමුත් හොඳටම දන්නවා. ඒක සැරයක් දැක්කට පස්සේ මේ හැම චිත්‍රයකටම තියෙන ආවේනික අත්‍යවශ්‍ය ලක්ෂණ තමයි canvas එකේ නිසා සර්වචනාංශය සඳහන් කරලා තියෙනවා. මහණි පින්සලක් අතර යන දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඇවිල්ලා මම අවකාශයේ රූප අඳින්නේ මේ කියලා අන්ධහර පැවට කරන්න පුළුවන්. කවමදාකවත් අවකාශයේ රූප අඳින්න බෑ. තින්ත ගෑවෙන්නේ නෑ. ඒකට canvas එකක් ඕනේ. ඒ වගේ තමයි රූප ධර්ම වලට කවදාකවත් වසන්න බෑ අවකාශය නැතු. ආස්තිකත්වයේ පෙන්වන රූපයෙන් නාස්තිකත්වයේ පෙන්වන අවකාශය. අපි හිතන්නේ මේ දෙන්න රණ්ඩු කරනවායි කියලා රණ්ඩු කරනවා නෙමෙයි මේ දෙන එකිනෙකට අත්වල බැඳගෙනයි කියේ. ඒක නිසා රූප පිළිබඳව සම්පූර්ණ පරිච්ඡේදයකට ගිය දවසේ එයා නැතුව බැරි විදිහට අවකාශ ධාතුව තේරුම් ගන්නවා අවකාශ ධාතුව තේරුම් ගත්තා කියන රූපයන්ගේ මිදුණයි කියන එක. ඊට පස්සේ රූප තිබුණත් අවකාශය නොදක ඉන්න බැරුව යනවා යාට. මොකද ඒ රූප හරහා දකින්න නිසා. ඒ නිසා ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා වායෝ පොට්ටබ්බ ධාතුවක් තියෙන්නේ නැති තැන ඉඳලා වායෝ පොට්ටබ්බ ධාතුව පටන් ගන්න දැනෙන ඇඟෙන මුල් තැන අපි කියනවා ලාවට පටන් ගන්න තැන. ඊට පස්සේ ගොරෝසු වායෝ පොට්ටබ්බ ධාතුවක් නාස්පුඩු පුරවාගෙන යනකොට අපි කියනවා ආස්වාසේ මැද දැක්කයි. ඊට පස්සේ ඒක අන්තිමට ගෙවම් කරලා ගියාට පස්සේ අපි අර ආයෙත් කැන්වස් එකට වැටෙනවා. ආයෙත් ගිහිල්ලා වායෝ පොට්ටබ්බ නැත් ධාතු නැට්ටනකට වැටෙනවා. නමුත් අපි එතකොට කියන්නේ භාවනාව කැඩුනයි කියලා. සතිය නැතුව ගියයි කියලා. සමාධිය නැතුණයි කියලා. ඒ නිසා අපිට කවදාකවත් ආධුනිකයන්ට ආස්වාසිය ගෙවම් කරපු තැනත් ප්‍රස්වාසය පටන් ගන්න තැනත් අතරමැද කැලල අහුවෙන්නේ නැහැ. නමුත් මොකද වෙන්නේ ආස්වාද ප්‍රස්වාසයේ සංසිධීකන සංසිධීකන යනකොට අන්නේ තියෙන මැද කැලේ එන්නේ ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ආශ්‍රද ප්‍රසවාසයේ ගෙවන් කලන්ට වෙන හිස්තන විතරක් එකතු වෙච්ච දවසේ අපි කොච්චර කලබල වෙනවද කියනවනම් අපි කොච්චර අන්දමන්ද වෙනවද කියනවනම් අපිම සැක කරනවා භාවනා කැඩිලයි කියලා. සතිය නැති වෙලයි කියලා. සමාධිය නැති වෙලයි කියලා ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියලා විශේෂ සැකයක් පහල කරනවා. එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ආයාසයෙන් හුස්ම ගන්න හදනවා අපි අර රූප ධර්ම වල තියෙන කෑදරකම නිසා. රූප ධර්ම නැති වෙච්චාන් තියෙන පාළු ගතිය නිසා අපිට සිද්ධි බහුලයි රූප තියෙනවා. අවකාශ ධාතුවේ සිද්ධි නැහැ. මොකද ඒකේ කම්පන චංචල ගතිය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ගොරෝසු ආස්වාස ප්‍රස්වාසයේ ඉඳලා හිමීට හිමීට හිමීට මුල බලමින් මුල බලමින් තුනී ආස්වාසයේ ටික ටික හිත පුරුදු කරන්න. පුරුදු කරනලා ඊටාම තුනී තැන්ලා ගොරෝසුන් පැත්ත බලනකොට අපිට ආස්වාසයක් ඇති වෙයි. ආස්වාසිනේ ආස්වාදයක්. හා යාන්තම් දිනක දැන් හැදී වැඩිගෙන යනවා හරියට කුළුඳුලේ බබෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් ඒ දරුවා වැඩෙනකොට තියෙන සතුට වගේ එකක් එනවා. කිරිදත් ඇවිල්ලා ගිහිලා දත් ඇවිල්ලා උදන් කරලා සෙල්ලම් කරලා කුමාර වයස ගත කරලා ඒ විභූෂණ පානකොට අම්මට එන සතුට වගේ. නමුත් අම්මා කැමති නෑ හොඳලට එනකොට අම්මා මැරෙනවා දරුවා නාක වෙනවා දකින්න. දරුවා නාක වෙනවා දකින්න අම්මා කිතර සතුටක් නැහැ. ඒකට නිසා අම්මා ඊට කලින් මැරලා යනවා. ඒක නිසා එක දවසක් කර සෙන් මාස්ටර් කෙනෙක් ආවට ගියලු මිනිස්සෙක් මේ දරුවට ආශිර්වාද අරන් දෙන්නයි කියලා. ඒ මාස්ටර් ඉන්නේ කන්ද උඩලු. ඉතින් මංස සාමාන්‍ය ගැමියයි මාස්ටර් බොහෝම ආනුභාව සම්පන්න භාවනා කරන කෙනෙක් නිසා ගිහිල්ලා කිවලු අපි ස්වාමී හම්බෙන්න ආවා අපිට මේ දරුවට ආශිර්වාද කරන්න කියලා. දරුවා තරුණ වයසේ පුතා දැන් තාත්තා ටිකක් තලතුණ වයසේ ඊට පස්සේ උඹේ තාත්තා කොයි කියලා හවලු තාත්තාගේ ඊට පස්සේ අපේ තාත්තා මැරිලා කිව්වා. ඊට පස්සේ තාත්තගේ තාත්තා කොයිලා ඒත් මැරුණා කිව්වා. ආ එහෙමනම් වාඩි වෙන්නේ කියලා කිව්වලු. සීයා මලා තාත්තා මලා ඊගාට උඹ බෑ. ඊට පස්සේ පුතා මැරුණා කිව්වා. ආයෙ යන්නේ කිව්වා. ඒකට අර මනුස්සයා කිව්වලු මොකද්ද මේ කතා කරන්නේ? මං ආවේ මේ ආශිර්වාදයක් ගන්න ඔබතුමා මේ කතා කරන්නේ. තාත්තා සීයා මලා කිව්වා. තාත්තා මැරුණා. ඒක දැන් ඊගාට මම මැරුණා කියවට පුතා මැරුණා කිව්වා. මේකේ මොකද්ද ආශිර්වාදේ කියලා? ඉතින් අර තාපසතුමා හිත හුස්ම ගන්නකොට එයි මිනිස්සු උඹට ඉස්සර මේකම අරපොත් මොන තරම් කාලකන්නිකමක්ද කියලා ඇහුවා. ඒක තමයි ආශිර්වාදය කියවලු. මේ ලෝකේ චාරිත්‍ර ධර්මයක් තියෙනවා. චාරිත්‍ර ධර්මයේ විදිහට යනවා. ඕක හරීම ආශිර්වාදයක්. වැඩි හරි පුතා කලින් මරනවා නම් ඒක වෙන්න එපයි කියලා මම මේ කියන්නේ කිව්වා. වටින. ඒක නිසා කොයි එකක් නැගලා එනකොට හරි ලස්සනයි. හොඳ පායගෙන එනකොට හරිම ලස්සනයි. පායන හැම එකක්ම බහැලා යනවා කියන එක අපි දකින්න කැමති අපි ඒක දකින්නේ දුමංගලයක් විදියට. නොදකිය යුක්තක්. ඒ නිසා සරුවච්චන් වහන්සේ ඉස්සලා වෙන නැගලා එන හැටි බලන්න කියනවා. නැගලා ඉන්න බලාන ඉන්නකොට ඉන්නකොට කැන්වස් එක දකින්නයි කියලා කියනවා නැගපු හැම එකක්ම බහැස්සා කියලා. මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ බහැලා ඉවර වුණාට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? චිත්ත නෙමෙයි කැන්වස් එකේ. ඒ නිසා හැම පටවි ධාතුවක්ම ආපෝ ධාතුවක්ම තේජෝ ධාතුවක්ම වායෝ ධාතුවක නගින සුළු ගතියක් තියෙනවා. ඒ වගේම බහැලා යන ගතියක් තියෙනවා. ඉතුරු වෙන්නේ අවකාශ ධාතුවේ. මේ කියන්නේ හැම රූපයක්ම දුකක්. රූප ධර්මයේ කියන්නේ දුක. රූප ධර්ම ගෙවන් කිරීම කියලා කියන්නේ නිරෝධය කියලා කියන්නේ සැප. ඉතින් මේක හරියම අමාරුයි තේරුම් ගන්න. මොකද අපට ඕන වෙලා තියෙන රූප ධර්ම අපේ නතුවට නඩත්තුවට පාලනයට අරගෙන රූප ධර්ම මතින් සැප හොයන්නේ. ඒක හරි තමන්ගේම කක්ක ටිකක් අතක සෙල්ලම් කරන පොඩි එකෙක් වගේ තමයි. ඒක රස්නේ තියෙන තාකල් පොඩි එකාට ජොලි. මොකද ඔක සීතල වුණාට පස්සේ අම්මටත් අප්සෙට් එක පොඩි එකාටත් අප්සෙට් එක. මේකේ ගන්න හොඳ ලස්සනක් නෑ. මේකේ ගන්න මොකක්වත්ම දෙයක් නෑ. ඒක නිසා ඒක කෙලින් කිව්වට කවුරුවක්වත් ලෝකයා කැමති නෑ. මොකද ලෝකෙට ඕනේ වෙලා තියෙන්නේ මේ මේ සංසාරේ සැපසේ ජීවත් මේ රූප ධර්ම සැපට යොදා ගන්න. නමුත් ਸਰවචනන්සේ ඒ මතයට බාධා නොකර කියනවා රූප ධර්මයාගේ හටගන්ම බලන්නේ. හටගන්ම බලන්න ගැඹුරු සත්‍යක් ඕන. ගැඹුරු සමාධියක් ඕන. ඒක හටගත් එක දිගට යන හැටි බලන්න කියලා කියන්නේ නැහැ. නමුත් ඒක පේනවා. ආනේක උනාට පස්සේ හටගෙන දියුණු වුණා නම් යමක් ඒ නැති වෙන පැත්ත බැලීම තමයි නිරෝධය කියලා කියන්නේ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් මේ ආස්වාස ප්‍රසවාසයේ සංසිධීකන යනකොට ඒක මධ්‍යම ප්‍රතිපදා බවත් ඒක මේ භාවනා කිරීමෙන් ලැබිච්ච විශේෂ ඥානයක් බවත් ඒ ඥානෙ කෙලපැමිණෙන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් නොදැනෙන තැන බවත්. ඒක ආස්වාද ප්‍රසවාසයේ සම්බන්ධ නැත්නම් රූප ධර්ම සම්බන්ධයෙන් අනුපාද විමුක්තියක් බවත්. තේරුම් ගන්නකම් තමයි මේ භාවනාව තියෙන්නේ. කවදා හෝ අපිට දැක්ක දැක්ක දැන දැන මේ ආස්වාසේ මේ ප්‍රාස්වාසේ ගෙවම් කරලා සම්පූර්ණ ගෙවම් වීම නිවන කියලා තේරුම් ගන්න දවසට තේරුම් ගන්න ධර්මයට අපි මේ භාවනා ප්‍රගුණ කළොත් අපිට තේරෙවි ඉපදිච්ච දවසේ ඉඳලාම හැමදාම හැම ආස්වාසයක් ප්‍රසවාසයක් මැදපත් මේ හිස්කම තිබුණා නමුත් අපි ඒක හිතුවේ අනතුරුදායක තැනක් කියලා. අපි හිතුවේ මගහැරිය යායුතු තැනක් කියලා නැත්නම් අපිට අහුවෙන්නේ නැතනක් කියලා. නමුත් හරුවචනංශ අපි අඬ ගහගෙන අර පොඩි කාලේ ඇස් දෙක බැඳගෙන රවුමේ ඇවිද්දවන්නේ. මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කික බැඳගෙන යනවාගේ හරුවචනංශේ රූපේ පෙන්නලා රූපේ මුල බලන්න අපි අවධානය යොමු කරනවා මොකද අපි හරිය කැමැති හට ගන්න පැත්ත බලන්න. ආන්නේ හට ගන්න පැත්ත බලාගෙන බලාගෙන යනකොට ගෙවම් කරන පැත්තට වැටෙනවා මධ්‍ය ප්‍රතිපදාට වැටෙනවා ඒකට ඇත්තටම සම්මාදෘෂ්ටි අවශ්‍යයි වැටුණාට පස්සේ ආස්වාසයට වැඩිය හොඳට තේරේ ප්‍රස්වාසයේ ගෙවි යන තැන බලාගෙන ආස්වාසයේ ගෙවි යන තැන එකපාරට සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයේ ගෙවි යෑම ඉතාමත්ම ලස්සනට සතෙක්ගේ වලිගේ හීන් එකන යනවා වගේ වේගන වෙනවා ආන්නේ ඉවර වෙලා අන්තිම නැට්ටට යනකම් අන්තිම බිඳුවට නිකන් බලන ඉඳලා මේ යන්න හදන්නේ ඊට වැඩිය විමුක්ත තැනකටයි මට ඊගාව ප්‍රස්වාසයේදී මේටත් වඩා සියුම් තැනකට යන්න හදනවයි කියලා කියන්නේ අපි Nirodhe අගය කරගෙන යන ගමනක් විරාගය අමසාවගය කරගෙන යන ගමනක් නිබ්බිදාව අමත අගය කරගෙන යන ගමනක් අනුපාදා විමුක්තිය අගය කරගෙන යන ගමනක් ගිවන් කරන්න කරන්න කරන්න රූප ධර්මයන්ගේ අපි විනෝරදේ මේ විමුක්තිය ලබනවා. නමුත් ඒක කරදරයක්, ඒක බයක්, ඒක චකිතයක් ආයෙන් උස්ම ගන්න දෙයක් කියන එක ඇඟෙන්න තේරෙන්න ඕනේ. තේරලා තේරලා තේරලා මේ රූප ධර්මයාගේ ශීරසියක් ගෙවිදාම සිදු වෙනකොටම නිවන නිර්වචනය වෙනවා. අපි හිතමු කෙනෙක් මේක මූලධර්ම වශයෙන් බාරගත්තයි කියලා. ඊට පස්සේ භාවනා කරන්න පෙළඹුණයි කියලා. මෙන්න මේ විදිහට ගිහිල්ලා කවදා හෝ සම්පූර්ණ වෙනදා නොදැක්ක අත් නොවින්ද මට්ටමට ඉතාමත්ම සියුම් රූප මට්ටමට ගිහිල්ලා මෙයමයි නිවන. මේකමයි canvas එක. මේකමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඒකට තර්ක කරන්නේ නැතුව, සැක කරන්නේ නැතුව, වාද කරන්නේ නැතුව, අභියෝග කරන්නේ නැතුව, හයියෙන් හුස්ම ගන්න නැතුව, නිින්දට වැටෙන්නේ නැතුව දෙන්න ඉන්නනම් එසේ මෙසේ සතියක් තිබිලා බෑ. එසේ මෙසේ සතියකින් මෙතන යන්න බෑ. ඒක නිසා සතිය ඉතාමත්ම සියුම් කරන්න. ඉතාමත්ම සමාධියක් ඇති කරන ඒ වගේම දෘෂ්ටිය. එකෙන් පෙර දැක්ම මම ඊගාට මොකක් බලන්නද මේ බලන්නේ කියන පෙර දැක්ම ඉතාමත්ම මොකක්ද කියන්නේ ධාර්මික වෙන්න වෙනවා. අපි ලෝකේ කවදාකවත් පුරුදු කරපු නැති දැක්මක් මේ කරන්න හදන්නේ දන්නා දැන සිට නොදන්න තැනට යන එක. ආන්නේ තෙන ගියාට පස්සේ සරුවචනසේ කියනවා එතෙන්දී ඇති වෙනවා රූප ධර්මයේ විමුක්තියක්. අන්නේ විමුක්තිය සැක කළොත් බාධා කළොත් ඒක බයක් බවට පත් වෙන විමුක්තියක් බවට පත් වෙන්නේ නමුත් මේකයි බුදුහාමුදුරුවෝ මේ නිර්වචනය කරන්න හදන්නේ කියලා එකට සාදර වුණොත් එහෙම නැත්නම් ඒක භාවනා ප්‍රතිඵලයක් මධ්‍යම ප්‍රතිපදයේ තේරුම් ගත්තොත් අපිට තේරෙන පටන් අරගන්නේ ඒක එච්චර දුර තියෙන එකක් නෙවෙයි. නමුත් අපි අර දෘෂ්ටි වැරද්ද නිසා පෙර දැක්මක් නැතිකම නිසා අපි එවැනි විමුක්තියක් ළඟා වීගෙන එනකොට බයක් පහළ කරගන්නවා. මෙන්න මේකයි කෙලෙස් කියලා කියන්නේ. මේ බයටයි කෙලෙස් කියලා කියන්නේ සරුවචනන්සේ පොදු නමක් දෙනවා කෙලෙස් වලට බය. විමුක්තියට ලං කරගෙන ලං කරන එනකොට සරුවචනන්සේගේ උපක්‍රමයට අපි විහිං බයක් ඇති කරන සැකයක් උපදවාගෙන හයියෙන් හුස්ම අරගෙන නැගිටලා යනවනම් ඒකෙන් අදහස් කරන්නේ අපි ඒ දෙන තෑග්ග බාර ගන්න කැමති නැහැ කියන එක. ඉතින් මේක බණ අහලා ධර්ම සාකච්ඡා කරලා නැවත නැවත හිත යොදවලා මේ රූපයාගේ විමුක්තිය තුළම අනුපාදා විමුක්තිය තියෙනවා කියලා තේරුම් ගත්තොත් බුදුහන් කරනවා ඒක සුවිමුක්ත ගතිය කියලා. ඊටාම සුන්දර වූ විමුක්තියක්. රූපයගේ විමුක්තිය කියලා කියන්නේ අවකාශය. පරිච්ඡින්න අවකාශය කියලා මේකට කියනවා. යේසු විමුක්තෝ තේ කේවලිනෝ. යම් වෙලාවක යම් කිසි කෙනෙක්ගේ රූපයගේ ගෙවන් දැමීමෙන් ඇතිවෙන අවකාශයට ගියොත් අවකාශයේ සාපේක්ෂ දෙයක් නෙවෙයි කියලා සරුවචනසේ කියනවා. ඒක තමයි කේවල தත්ත්වය. කේවල தත්ත්වය කියන්නේ කැනස. ඒක උඩ තමයි රූප පහළ වෙන්න පුළුවන්. මේ කේවල தත්ත්වය තුල, নিরপেক্ষ தත්ත්වය තුල කිසිම සංසන්දනයක් කරන්න බෑ. කිසිම තාරාතිරමක් මනින්න බෑ. අවකාශයේ මේකක් නැහැ. ඒක නිසා දැන් කියන ඒ භෞතික විද්‍යාව ක්‍රමයේ හැටියට කියනවා අපි පොළවෙන් නිකුත් වෙලා ඈතට යන අජට අවකාශ යානයක් ගත්තොත් ඒක පොළවෙන් නිකුත් වෙනකොට ඒ පොළවෙන් කොච්චර දුරද කොච්චර ගුරුත්වාකර්ෂණයක් තියෙනවද කොච්චර බර තියෙනවද කොච්චර වේගයක් තියෙනවද ඔක්කොම මනින්න පුළුවන්. නමුත් මේක ගිහිල්ලා පොළොව පේන්නේ නැතරම් ඇතුලට ගියාට පස්සේ අවකට කිසිම අවකාශ වස්තුවක් නැත්තම් මේකේ වේගේ මනින්නේ මොකට සාපේක්ෂවද කියලා. ඒකේ යන කෙනාට ඇතුලින් ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ මම යනවද ඉන්නවද කියලා. මොකද පහු කරන යන දෙයක් නෑ. අපිට වේගය දැනෙන්නේ, ත්වරණය දැනෙන්නේ, ජවයේ දැනෙන්නේ අපි පහු කරන යන දෙයටත් සාපේක්ෂවයි. පහු කරන යන දෙයක් ගැලෙන්න දෙයක් නැත්නම් අපි කියන කේවල තත්වයක් කියලා. අපි කියන নিরপেক্ষ තත්වයක් කියලා. එතෙන් ගියාට පස්සේ වේගයකද ඉන්නේ නැද්ද කියලා කොහොමඩක්වත් හොයන්න බෑ. ඒ නිසා පොළවේ විදින කතාවයි අජටවකාශය විදින කතාවයි අතර විස්තරණය මෙතනින් මෙතෙන් යනවා කියන එක සම්පූර්ණ අර්ථකථනය වෙනස් වෙනවා. ඒක නිසා සරුවත්නසේ සඳහන් කරන්නේ මෙන්න මේ කේවල తত্ত্বය සාපේක්ෂ తত্ত্বය මේ අපි අපේක්ෂ తত্ত্বයේ තවත් පැරඩයිම් එකක්. එහෙම නැත්නම් වෙන දෘෂ්ටි කෝණයක්. රූප තියෙනවයි කියලා කියන්නේ ඒ රූප වලින් විනිර්මුක්ත වූ කේවල වූ নিরপেক্ষ වූ තත්වයක් තියෙනවා කියලා. නමුත් අපේ ඉඳුරන් එක්කෙනෙක්වත් ඒ කේවල தત્ත්වේ මනින්නත් බෑ ඉඳුරන්ට ගෝචර වෙන්නෙත් නැහැ වෙන්න බෑ ඉඳුරන්ට ගෝචර වෙන්නේ නිර්සාපේක්ෂ தত্ত্ব විතරයි නිර්පේක්ෂ தত্ত্বය අහුවෙන්නේ නැහැ අපේ ඉඳුරන් ඒ තරම්ම ගොරෝසුයි ඒක දන්නේ සාපේක්ෂ නිසා ඉඳුරන්ට අහුවෙනකොටම හොඳ නරක හරි වැරදි සාධාරණ අසාධාරණකම් එනවා. නමුත් ඒ අහුවෙන රූප කියන්න පුළුවන් රුප්පෙන වෙන දේවල් හොඳට බලලා බලලා බලලා බලලා ඒක විනිවිද දැකලා අවකාශයට ගියා නම් ඒ අවකාශයේ හොඳ නරක නැහැ. අවකාශයේ විපරිණාමයක් නැහැ. අවකාශයේ හරි වැරද්දක් නැහැ. අවකාශයේ සුභාසුභ නැහැ. ඉතින් එතෙන්ද යනකොටම සදාචාරවාදියා නිකම්ම බය වෙනවා අම්බෝ එහෙමනම් යන්න බෑ කියන. දේශපාලනඥයෙකුට නම් කිට්ටු කරන්න හම්බෙන එකක් නෑ. මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම පරිසරයේ වාසිය අරගෙන දිනන්න හදන මිනිස්සුයන්. ඉතින් පරිසරයක් නැතුව දිනන්නේ කාටද? කේවල සත්‍යයෙන් මොනවක් කරන්න බෑ. ආර්ථික විශේෂඥයන්ට කරන්න දෙයක් නෑ. එයාට තියෙන මේ වස්තු වල තියෙන ගැළපීම තුලින් වැඩි ආස්වාදයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන එකනේ. ඒ වගේම සමාජ විද්‍යාඥයත් පච වෙනවා. මේ සමාජයේ තියෙන දුක වාසියට අරගෙන ජීවත් වෙන මිනිහෙක් සමාජ විද්‍යාඥයා කියන්නේ. වාසියට හරව ගන්න මිනිහෙක් නේ තමන්ගේ වැඩ අමතක කරගෙන මෙතෙන් යන්න පුළුවන් වෙන්නේ මේ කේවල தත්වයට යන්න පුළුවන් වෙන්නේ මේ নিরপেক্ষ தත්වයට යන්න පුළුවන් වෙන්නේ මේ සාපේක්ෂ භාවයේ තියෙන තුච්ඡකම. සාපේක්ෂ භාවයේ තියෙන නිහීන ගතිය, සාපේක්ෂ භාවයේ තියෙන පෙළන ගතිය, සාපේක්ෂ භාවයේ තියෙන තවන ගතිය හොඳට තේරුම් ගන්න සංසාරේ බය ඇති වෙච්ච කෙනාට. බුදු කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ සාපේක්ෂ தත්ත්වෙන්ද নিরপেক্ষ தත්ත්වයට යණ්ඩයි, කේවල தත්ත්වයට ගෙනියණ්ඩයි. නමුත් කේවල தත්ත්වය දැකලා මූණ දීලා මේකයි කේවලත්වය කියලා මේකයි নিরপেক্ষ தত্ত্বය කියලා තේරුම් ගන්නවා කියන එක වෙන කතාවක්. ඒක මොකද ඒකේ ඈත තියෙන එකක් නෙමෙයි. එච්චර ඈත තියෙන එකක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සාපේක්ෂ தත්වයේ ඉඳලා සාපේක්ෂ தත්වේ නිර්වචනය කරගෙන ඒක හොඳට අත්දකලා එතන ඉඳලා নিরপেক্ষ தත්වයට යන ප්‍රතිපදාව. ක්‍රමය ගැස්සගස්ස ගියොත් හිතා ගන්න බෑ. ඒ නිසා තාමත්ම සුමුදුව එකින් එකට එකින් එකට yaadena විදිහට සතියින් යුක්තව ගමන් කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට තියෙන්නේ මේ নিরপেক্ষ தත්වේ නැතිකමක්වත් කේවල தත්ත්වේ නැති එකක්වත් නෙවෙයි අපි ඉඳුරන්න මේක ගෝචර නැති නිසා අපි මෙතෙක්කල් ඔක්කොම තීන්දුවගත්තේ ඉඳුරන්ගෙන් නිසා මේ ඉඳුරන්න අහුවෙන්නේ නැති තැනට යන්න ඉඳුරන් කැමැති නැහැ. ඇහැ කැමැති නැහැ, නාසය කැමැති නැහැ, දිව කැමැති නැහැ, කන කැමැති නැහැ, කය කැමැති නැහැ, හිත කැමැති නැහැ. එතකොට මේ ඉඳුරන් දෙන ලනු, ඉඳුරන් දෙන ගොඩ පෙරක දෝරුකම් අනුව අපි හදාගත්ත මේ මතිමතාන්තර ලෝකේ වේදනා ලෝකේ සංඥා ලෝකේ සංස්කාර ලෝකය සම්පූර්ණ මායාවක් බව. එහෙම නැත්නම් ඒක හුදු හීනයක් බව, මිරිගුවක් බව, දිය බුබුලක් බව, පෙන පිටක් බව. මේ බුදුහාමුදුර කියන එක දැකලා ආ මේක තමයි මේ මේ සිද්ධ වෙන්නේ මෙහෙම නේද වෙන්නේ කියලා දැනගත්තොත් එවැනි කෙනාට කවදාකවත් ආනාපාන ගෙවෙනකොට සැකයක් එන්න බෑ. ඊගාට මම මොකද කරන්න කියලා ප්‍රශ්නයක් එන්න බෑ. දැනගන්න ක්‍රමේ හරියි. අවුරුදු 2600කට බුදුරජාණන්සේ කලින් දේශනා කළත් ඒක හරියට යෙදෙව්වොත් සාපේක්ෂ தත්ත්වේ ඉඳලා নিরপেক্ষ தත්ත්වයට යනවා. කේවල தත්ත්වයට යනවා. ඒ කේවල தත්ත්වයට යනකොට ඇති වෙන ප්‍රධාන වෙනස්කම් තමයි ඒක මොනම විදියකින්වත් sannivedanaya කරන්න බෑ තව කෙනෙකුට. භාෂාවට දාන්න බෑ. ව්‍යාකරණයකට දාන්න බෑ. හැබැයි මේ පුද්ගලයාට අත්දැකීම ලැබෙන අත්දැකීම නෑ බෑ කියන්න නම් බෑ. නමුත් තර්ක මනස කවදාකවත් ඒක නම්බුකාර එකක් කියලා පෙන්වන්න කැමති නැහැ. ඒක තණ්හාවට හොඳ නැහැ. දික්තියට හොඳ නැහැ. මාන්නයට හොඳ නැහැ. ඉතින් ඒක නිසා ප්‍රපංච ධර්ම මේක එනකොට තැති ගන්න. අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කර තියෙනවා මෙන්න මේ කේවල தත්වෙට යන්න පුළුවන් නම් යේසු විමුක්තෝ තේ කේවලිම. රූපයන්ගෙන් මිදිච්ච කෙනා අවකාශයේ හොඳට අවකාශය තුල පිරිච්ච ගතිය ලබන කෙනා, සන්තුෂ්ටි කරගතිය ලබන කෙනා, සන්තුෂ්ටි දතිය ලබන කෙනා කේවල தත්වයටයිපත් වෙන්නේ. යේ කේවලිනෝ තේ සංවට්ඨං න පඤ්ඤායති. එයා තුල කවදාකවත් ආකූලත්වයක් ඇති වෙන්නේ නැහැ. එයා කවදාකවත් කාටවත් ඝර්ෂණයක් ඇති කරන්නේ නැහැ. ගැටුමක් ඇති කරන්නේ මොකද අවකාශය තුල ගැටුමක් නැහැ. නමුත් ඒක වෙලා තියෙන අපේ දික්තියට, අපේ මාන්නයට, අපේ තෘෂ්ණාවට මේ ගැටුමක් නැති තැන රඳන්න තැනක් නැති තැන läග ගන්න තැනක් නැති තැන මේවා මතින් පමණක් කල්පනා කරන ලෝකයට එහෙම නැත්නම් අපි ඉඳුරන් පංචකින් පමණක් කල්පනා කරන ලෝකයට මේක කොහොමනම් sannivedana කරන්නේ කොහොමනම් මේක කියලා දෙන්නද මෙන්න මෙතනයි මේ වටේ කැළපෙන්නේ නැති කම්මා වට, කිලේශ වට මේ විපාක වට කැරකෙන්නේ නැති තැනක් මේ හුස්ම දෙක මැද තියෙනවා. මේ වේදනා දෙකක් මැද තියෙනවා. සංඥා දෙකක් මැද තියෙනවා. නමුත් අපේ හිත හැමදාම කරන්නේ අර මැද තියෙන එක පන්නලා රූපෙන් රූපයට පැන පැන පැන පැන යනවා මිසක් අරූප දෙකක් මැද තියෙන සානුව පන්නනවා. මේක තමයි තණ්හාවේ ගැටලනවයි කියලා කියන්නේ. තණ්හාව ගැටලන්නේ ගොරෝසු තනින් ගොරෝසු තැනට ගැට දාගෙන අර යට අහු වෙනකොටස නොපින්නාරිට. ඒක නිසා රූපයේ පිළිබඳව පමනක් වුණත් දැනගත්තොත් නැත්නම් දැනගත්තයි කියලා කියන්නේ ඒකේ ආස්තික පැත්ත නැත්නම් පටවියාපෝ තේජෝ වල අලගිය මුලගිය සේරම දැකගත්තොත් තරවචනanse දන්නවා ඒ කෙනා ඒ රූප විනිවිදිනවා විනිවිදතර පස්සේ යන්න දෙයක් නැහැ පේන්නේ එහා පැත්තේ තියෙන අවකාශය තමයි. ඉතින් ඒකම තමයි ඔය ගොරෝසු ආනාපාන ඉඳලා භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේ කයි මධ්‍යම ප්‍රතිපදාව මේ කයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කයි වැඩි යුත්තේ මං ඊයේ අත්දැකීමෙන් අද මීට වැඩි ගැඹුරකට යන්න ඕන. මධ්‍යම ප්‍රතිපදාව ඉදිරියට යන්න ඕන නැත්නම් සම්මාදිට්ඨිය ඇතුළු ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න ඕන කියලා මේකෙන් පෝෂණය ලබන ඕජාව ලබන ඉදිරියට යන ධෛර්යමන්ත වෙන ශරීර හිත ඒක ඉතින් ගංග දිගේ ඉහළට පීනන හිතක් කියලා කියනවා. ලෝකෙට වෙලා තියෙන්නේ අර දන්න රූප ධර්ම ගෙවෙනකොට බය චක්කිතේ කම්මැලිකම නිදිමතකමයි එන්නේ. ඒ වෙනකොට නිබ්බිදා විරාග නිරෝධය ඇති කරගන්න පුළුවන් නම් ඒක භාවනාවෙන් එන එකක් නන් නෙවෙයි. ඒක හුදු දෘෂ්ටිය. ඒක හුදු පෙරදැක්ම. ඉතින් මේ පෙරදැක්ම භාවනා කරන ගමන් සුතමේ ඥාණයේ සාකච්ඡාවෙන් චින්තාමේ ඥාණයෙන් පෝෂණය වෙලා තිබුණ නැත්නම් කවදාකවත් ස්වයම්බුව නම් පහළ වෙන්නේ නැහැ. Tamanට පහළ වෙන්නේ නැහැ. නිසා භාවනා කරන ගමන් මේක සුද්ධ කරන්න ඕනේ. ඉතින් මේක සමහරු හිතනවා මේ පොතේ පතේ දැනුමක් නැතුව බුද්ධියක් නැතුව මේකට යන්න බැරි වෙයි කියලා. නමුත් හුස්මේ ගෙවන් දමන වෙලාවේදී හුස්ම තුනී වේගන යනකොට බුදුන් කෙරේ සද්ධාව තියෙනවනම් බුදුන් දැක්කේ නැති වුණාට ධර්මයේ ශ්‍රද්ධාව තියෙනවා නම් ධර්මයේ කටපාඩම් නොකරුවාට සංඝයා කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් මමත් මේ සංඝයාගේ කොටසක් කියලා සීලක ඉස්සලයි පිටලා ඉන්නවනම් ඒ පුදුරට ඉදිරියට යෑමේ ශක්තිය පෞරුෂත්වය එනවා. ඒක දැනුමෙන් මේන එකක් නෙමෙයි ආශිර්වාදයෙන් එන එකකුත් නෙමෙයි. ප්‍රාර්ථනා කළ ගන්නත් බෑ. ඒ නිසා මේකට එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. විවිධාකාර පැති තියෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් වෙලාවක මේ මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න රූපේ ගෙවා දැමීමමයි මේ බුදුහාමතුරු ප්‍රාර්ථනා කරේ ඒකමයි මේ සිද්ධ වෙන එක හරි කියලා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා තුළ සම්මා දිට්ඨිය වශයෙන් න රූපං අත්තනෝ සමනුපස්සති කියලා තියෙනවා. මේ රූපය මගේ ආත්මේ නෙවෙයි කියන එක මනා දැක්මෙන් දකින්න යා සූදානම් වෙනවා. රූපේ තියෙන්නේ දුක. නලියන ගතිය. වෙනස් වෙන ගතිය, තවන ගතිය සහ පෙළන ගතිය. තව තියෙනවා විපරිණාම ගතිය සහ සංඛත ගති කියලා. කොන තවන පෙළෙන ගති දෙක නම් පටවියාපෘ තේජෝල බොහොම ප්‍රකටයි. ඒ නිසා මේ රූපයේ මෙවැනි ස්ථිර සාර ආත්මයක් පිහිටන්න බෑ. පිහිටනවා නම් පිහිටන්න පුළුවන් අවකාශය තමයි. නමුත් අවකාශය කියන්නේ නාස්තික ප්‍රතිපත්තියක්. නාස්තික ප්‍රඥප්තියක්. ඒක නිසා මෙතන ආත්මයක් තියෙනවා කියලා ගන්න පටන් අරගත්තොත් ඒකට ප්‍රතිවිරුද්ධ උපකල්පන රාශියක් ඔප් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම සම්මා දිට්ඨිය සඳහා රූපන රූපං අත්තනෝ සමනුපස්සති රූපේ ආත්මේ නෙවේයි මනා දැක්මෙන් දකින්න හිත හදාගන්නේ කියලා. න රූපවන්තං වාත්තානම් මේ ආත්මයේ රූප සහිත එකක් කියලා. ආත්මයක් තියෙනවා රූපයක් තිබිය යුතුයි ආත්මේ පෙන්වන්නේ මෙන්න මේ රූපෙන්. 18 සන්නේ නටනකොට මේ සීරිය කපෙන්නන්නේ මේ වෙස්මුණේ. මහසෝනා පෙන්වන්නේ මේ වෙස් මුණෙන් කියලා ඌට රූපයක් තියෙන්න එපා නේද ඒක නේද අඳුරගන්නේ. ඒ නිසා ආත්මය කියලා කියන්නේ අන්නේම රූපවන්ත දෙයක්ද කියලා හිතාගෙන හිටියොත් රූපේ නැති උනට ආත්මේ නැති වෙනවා කියලා බය වෙනවා. නමුත් රූපය නැති රූපවන්ත නැති දෙයක් ආත්මය කියලා මේ ගත්තොත් රූපේ ගෙවිගෙන යනකොට යනකොට පේනවා ආත්ම තැන ඉඳලා මේ අනාත්මන තමයි යන්නේ නැත්තම් සම්මාදීට තමයි යන්නේ කියලා. එහෙම නැත්තම් න අත්ත්නිවා රූපං රූපයෙහි ආත්මයක් නැහැ ආත්මයෙහි රූපයක් නැහැ කියන මේ අර්ථ දෙකයි මේකේ තියෙන්නේ රූපයෙහි ආත්මයක් නැහැ ආත්මයට රූපෙකුත් නැහැ ඒ වගේම රූපය කෙරෙහි කෙරෙන් ආත්මයක් ඇති වෙන්නේ නැහැ ආත්මය කෙරෙන් රූපයක් ඇති වෙන්නේ නැහැ මේ විදිහට මේක ඉතින් හරියට යනකොට ඉතින් බොහෝමත්ම ගැඹුරක් එහෙම නැත්නම් අපි හිතපු නැති අදාහගත්තේ නැති කොටසකට යනවා. කෙසේ නමුත් සමහර සූත්‍රවල මේ විදියට රූපේ සම්බන්ධ කරලා හතර ආකාරයකට සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා. මෙන්න මේ සම්මාදිට්ඨිය පහළ වුණොත් ඒ හිතට පහළ වෙන සංකල්ප වලට තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. දැනට අපි ළඟ තියෙන මේ රූපය බදාගත්ත එවන තමයි රූප ලෝකෙක රජ වෙන්න හදන ආත්මීය සංකල්පයක්. ඒ නිසා එවැනි දික්කියක ඉන්න කෙනාගෙන් පහළ වෙන සංකල්ප කවදාකවත් සම්මා සංකල්ප වෙන්න බෑ. ඒවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන පැත්තට තමයි අපි. යම් වෙලාවක මේ රූපය ආත්මේ නෙවෙයි රූපයෙහි ආත්මේ නෑ ආත්මයෙහි රූපේ නෑ ආත්මේ කෙරෙන් රූපේ පහළ වෙන්නේ කියන යහ කල්පනාව හරි දැක්ම පහළ වුණා නම් රූපයෙන් වෙන් වෙන මේ නිස්සරණ සංකල්පේ තමයි පහළ වෙන්නේ. රූපේ නැතුව බෑ. නමුත් ඒකට ඇලී බැඳී ගන්න මේක මමයි මාගේ ආත්මය කියලා. ඒ නිසා රූපේ ගෙවෙන වෙලාවේ වඩා සතුටක් ඇති වෙනවා. යන්තම් තිබුණු කරදරේ ඉවර වුණා කියලා. ඒක නිසා සම්මා දිට්ඨිය හරියට පිහිටපු කෙනා ගෙන් පහළ වෙන සංකල්ප වලට කියනවා සම්මා සංකප්ප කියලා. මේක යාන්තමන තීරුම් අරගත්ත බටහිර විද්‍යාඥයෝ විද්‍යාඥයෝ කියනද මන් දන්නේ සතාට මොකක් කියනද මන් දන්නේ තීරුම් ගත්ත කියනවා මුළු බටහිර විද්‍යාවම ඇති කරගත්තේ රූපය පවතිනක්ය දෙවියන් වහන්සේ විසින් මවන ලද්දක් කිය කියන ආස්තික සංකල්පය විශේෂයෙන්ම ඔය අයිසෙක් නිව්ටන්ගේ ඇපල් ගෙඩිය ඔලුවට වැටෙන වෙලාවේදී ඒ දැකපු ගුරුත්වාකර්ෂණය කියන්නේ තන්නේ කර රූපේ පවතිනවා කියන මිත්‍යා දෘෂ්ටිය සහ මිත්‍යා සංකල්පය මත පවතිච්ච දෙයක්. කවදාකවත් මෙවැනි සමීකරණකින් කරපු දෙයක් මානවයට හරියන්න විදියක් නැහැ කියලා කියනවා. දුකටමයි පිටාන්නේ. කවදාකවත් මේක මිත්‍යා සදිට්ඨියෙන් සහ මිත්‍යා සංකල්පයෙන් ඇති කරගත්ත කිසිම දෙයක් හරියන දෙයක් නෙවෙයි කියලා. පේන්න තියෙනම් පහුගිය අවුරුදු 200 විතර ඇතුළත নানা ආකාර විද්‍යානුකූල දිනුකම් ඇති වෙලා වෛද්‍ය විද්‍යාවද මේ එහෙම නැත්නම් භෞතික විද්‍යාවද එහෙම නැත්නම් ගමන් පහසුකම්ද යටිතල පහසුකම්ද sannivedanද ගොඩාක් වැඩුණයි කියලා. වැඩුණාට මොකද අද තියෙන ප්‍රශ්න එදා නොතිබිච්ච තරම්. එනිසා මේකේ උනේ මොකද්ද තියෙන එක තව තවත් අවුල් තත්යකටපත් වෙලා අපි එළියේ තොරතුරු හොයන, පරිබාහිරයේ තොරතුරු හොයන ආධ්‍යාත්මය ගැන නොතකන, සදාචාරය ගැන නොතකන හිස් කොඹ බවටපත් වෙනවා. නිසා අපිට ඕනේ දැන් සදාචාරය සල්ලි හම්බ වෙනවා නම් බලලා මැට්ටෙන් උනත් කමන්නේ මීයෝ අල්ලකට කමන්නේ බලලා මල්ලා හරි කමන්නේ සල්ලි හම්බ වෙනකොට ඥාව ඥාව ගන්නෑ. අද ඇමරිකාවේ එලි කරගෙන යන සෙල්ලම් ටික දිහා බලනකොට ඒ තාමත් ප්‍රතිඋණු කියන විද්‍යාඥයෝ සහ විශේෂඥයෝ රජයත් එක්ක එකතු වෙලා නොමග ඇරලා තියෙනකොට අරගෙන තින පගාව විතරක් ගත්තොත් හිතා ගන්න බෑ. මේ මුණ්ඩ තමයි අපි උගත්තු කියලා කිව්වේ මෙතෙක්. මොකද්ද කෙරුවේ? වීරි මාංශෙම කන බොන එකම තමයි තිබුණේ. කිසිසේත් මේ මිනිසුන්ට හරි වැරද්දක් හොඳ නරකක් මානව දයාවක්වත් මොකක්වත් නැහැ. ඒ මදිවට ඒගොල්ලෝ එතනින් ඇති කරගත් අධිකාරිය තුල ලෝකෙම පාලනය කරන්න පටන් අරගත්ත පාලනේ දැන්ටත් කරනවා. ඒ පාලනය කරන්නේ ජනමාධ්‍ය තුලින් බැංකු ක්‍රමයේ තුලින් ඒගොල්ලන්ගේ මිනුම් දඩු ක්‍රමයේ තුලින් ඒක සේරම මිච්ඡා සංකල්ප ඒවා සේරම මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තේ රූපය පවතිනවා. නමුත් අයිසෙක් නිව්ටන් ගියේ පාරේ පොඩ්ඩක් පය හැපිලා වැටුනේ. අයින්ස්ටයින් අයින්ස්ටයින් කෝ රූපේ සහ අරූපේ අතර ඕනම වෙලාවක මාරු වෙන්න පුළුවන් කියන. රූපයක් ශක්තියක් වඩපත් වෙන්න බුණා රක්තයක් රූපයක් වඩපත් වෙන මේ ශක්තිය කියලා කියන්නේ අරූප ද්‍රව්‍යයක්. ඒක නිසා E, e mc2 කියන ඒ E සමානයි mc වර්ගය කියන ඒ සමීකරණය විශාල පෙරලියක් ඇති කරා. පෙරලියක් ඇති කරාට පස්සේ රූපය කියලා කියන්නේ පවතින දෙයක්. නැත්නම් ආස්තික සංකල්පයක්ද ප්‍රඥප්තියක්ද නාස්තික සංකල්පයක්ද කියන එක අද තාම බෑ විද්‍යාඥයන්ට තේරුම් ගන්න. එයා තේරුම් අරගෙන තියෙනවා ඒක තේරුම් ගන්න නම් බාහිරේ හොයලා බෑ. හිත සම්බන්ධ වෙන්න. රූපය කියන එක ආස්තිකද නාස්තිකද කියලා කියන එක සිද්ධ වෙන්නේ හිත සම්බන්ධ වුණොත් පමණමයි ඒ චිත්තක්ෂණයම අවබෝධ කරගොත් පමණමයි අනුන්ගේ දේක් බලන්නත් බෑ ඊයේ බලන්නත් බෑ හෙට බලන්නත් බෑ වෙන හිතක් බලන්නත් බෑ ඒ නිසා විද්‍යාවට මෙතෙක් කල නැතුව තිබුණ මේ හිත කියන එක දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා වේගයක් රූපයක් වඩටපත් වෙනකොට රූපයක් වේගයක් වඩටපත් වෙනකොට හිතේ සම්බන්ධතාවය ඉතින් මේක සර්වචනන්ද කිව්වේ නාම රූපච්ඡා කියලා නාම රූප දෙක එකිනෙකට හේතු කරපු බටකොටු මිටි දෙකක් වගේ. එකක් ඇද්දොත් තරක වැටෙනවා. විද්‍යාව කියලා කියන්නේම මතක තියාගන්න රූප ධර්ම ගැන කතා කරන දෙයක් නාම ගැන අයින් කරපු තනියෙම හිටවන්න හදව බටකොටුවක් වගේ එකක්. දැන් තමයි දැන් අවුරුදු 20ක් විතර මේ නාම ධර්ම පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ පටන් ගන්න ගන්න ගන්න මෙතෙක් අරගෙන ගියේ විද්‍යානුකූල ක්‍රමවල තියෙන බොල්කම ඒ වගේ තියෙන මිච්ඡා සංකල්පය මිත්‍යා ගතිය පේන්න පටන් ගත්තා. ඉතින් සරුවචනාංශයේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහේ මිත්‍යා දිට්ඨියකින් සහ මිත්‍යා සංකල්පයෙන් පටන් ගත්තාම සම්මා වාචාවක් එන්න පුළුවන්ද කියලා. මිච්ඡා වාචාමයි. ඒක හොඳම නිදර්ශනය තමයි අද තියෙන ජනමාධ්‍යය. කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකමක්. කැත කෙරුවොත් හතරමං හන්දියක. මෙච්චර වැසිකිලි හදලා තියෙද්දි ප්‍රසිද්ධ තැන් වල තමයි කතා කරන්නේ. ඉන්සා එවැනි වැරදි වචන සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා වෙන්න ඕනේ. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප නම් අනිවාර්යයෙන් මතක තියාගන්න මිච්ඡා වාචා. මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජී. අපේ මේ යුගයේ මේ අපි ජීවත් වෙන යුගයේ ඊටාමත්ම පෙරලිවියක් ඔකෝම හරි දෘෂ්ටියෙන් බැලුවොත් පේන යුගයක්. හරි දෘෂ්ටි කියලා මම අදහස් කරන්නේ මෙතන මේ සතිය තුලින් බලන එක. සම්මා සතියෙන් බලන්න පටන් අරගත්තොත් මේකේ තියෙන මිච්ඡා දිට්ඨිය පේනවා ආස්තික දෙයක් දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා දෙවියන් වහන්සේ රූපේ මැව්වා මිනිස්සයා මැව්වා කියලා ඒ මැවීම් වාදයකින් ආස්තිකත්වයක් ගැන කතා කරනවා අඩු ගානේ අපේ සරුවචන් වහන්සේ ඒ බුරිදත්ත ජාතකයේ ඉස්සර පාරමිතා පුරන කාලේ කියපු ගාතාවක සඳහන් කරලා තියෙනවා ඒකේ සඳහන් වෙලා තියෙන්නේ මේකයි නිකන් උපමා කතාවක් එයා පුංචි කාලෙම බ්‍රාහ්මණ පවුලකින් ඇතිලා තියෙන්නේ අම්මා එයාට ආශිර්වාද කරනවා මේ බමුණන් අතර අනිවාර්යයෙන්ම ගින්දර තියෙන නිසා ඔබ නිතරම ගිනි මැලයක් ඇති කරගෙන ගින්නත් එක්ක ජීවත් වෙනවා කියලා. මෙයා ඉතින් වැඩි කයසටපත් වුණාට පස්සේ මේ අවරණ්‍ය ගත වෙලා ඉතින් තපස් රකින්න. බණ භාවනා කරනවා. ඒ ඒ තාපස ක්‍රමයේ කියන්නේ Hindu ක්‍රමයේ. එහෙම ඉන්නකොට මෙයාට හිතුණා මේ අපේ ක්‍රමයේ හැටියට හරකෙක් මරලා යාගයක් කරන්න ඕනේ කියලා. ඉතින් මෙයා ඒක නිසා බොහෝම දැඩි මහන්සි වෙලා උත්සාහ කරලා කොහමද හරකෙක් උපයලා. ඔබෙන් දැන් මේක මරලා යාගයක් කරන්නයි හදන්නේ. එතකොට යාට කල්පනා වෙනවා අර අම්මා කියපු උපදේශය අමතක වෙලා ගිනි මැලේ නිවිලා. හරි කනකාටු ඊට පස්සේ හරක බැඳලා තියලා යනවා ගමට ගින්දර ගේන. ගිනලා එල්ල බannකොට හොරු ටිකක් හරක කාලා වලිග නැට්ට විතරක් ඉතුරු කරලා තියෙනවා. මෙයා සාප කරනවා මැවුම්කාර දෙයන තොට යකෝ තොට පූජා කරන්න ගෙනපුව හරක රැක ගන්න බැරි නම් තෝ මාව රකීද කියලා. මොකක්වත් නැ බොක්ක හේදෙන්නම් බයින්නවා මැවුම්කාර දෙය කියනවා. ඒකල කියනවා මේකා මවපු දේ මැවීම කියලා කියන්නේ ආස්තික වචනයක් නේ. මේකා මවපු දේ මෙච්චර දුක දෙනවා නම් මූට මැවුම් කාර්යයක් කියන්න වටින මූට විනාශකය කියලා තමයි කියන්න වටින්නේ කියලා. ඉන්නව නම් එහෙම එකේ. මවල තියෙන්නේ විනාශ දුක. මොකද අපි ආස්තිකත්වයට බැඳින පැත්තක් තමයි ওই මැවුම් කාර් කතාවේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ආස්තිකත්වයේ කියන්නෙම තැවීමක්, කියන්නෙම පිළීමක්, කියන්නෙම සංකතයක්, කියන්නෙම විපරිණාමයක්. ඔබ කවදා හෝ මේ ආස්තිකත්වයේ විනිවිද දකින්නකම් ඔබට කවදාකවත් ඒ නාස්තික ප්‍රඥප්තිය පේන්නේ උඹට දෙයියෝ ගන්නලා තියෙන අම්මාව ගන්නලා තියෙන තාත්තාව ගන්නලා තියෙන ගුරුවරයව ගන්නලා තියෙන මේ නාස්තිකත්වය කියන එක හොඳ නේද එකක් කියන්නේ. ඒ වුණාඹට ගැලවුමක් නැහැ. නිසා රූපේ විනිවිද දකින්න ඕනේ රූපේ කියලා කියන්නේ දුකක් බව තේරුම් ගන්න ඕනේ දුකට හේතුව මේ මේ මේ වෙලාවේ පැමිණිච්ච මේ රූප මයි ළඟට ආවේ මොකද්ද මම මේක බදාගත්ත හින්දා ඔහොත් ඒ රූපේම පාවිච්චි කළ ඒකේ Nirodhe බැලුවොත් හට ගන්න පැත්ත බලලා Nirodhe බැලුවොත් ඒ පුංචි රූප ටික හරහා දැක්කොත් අපිට කැන්වස් එක පේනවා. අවකාශය පේනවා. අන්නේ අවකාශය දැක ගන්නා සුළු ජීවිතයට අපි කියනවා Brahmacharya ජීවිතය කියලා. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය කියලා. නැත්නම් ආරි මාර්ගය කියලා. ආන්නේ ආරි මාර්ගය දකින්කොට ඉදිරිපත් වෙන මේ රූපය කියලා කියන හුදු මායාවක් බවත් ආස්තික ප්‍රඥාක්‍ය පවණක් බව තේරුම් අරගත්තොත් දැකපු නැති රූප පිළිබඳවත් නිවන් ලබනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් රාත්‍රියේ අවකාශයේ අන්ධකාරයි කියලා තමයි අපිට උගන්ලා තියෙන්නේ. ඒකනේ අපේ සම්මුතිය. නමුත් ආජ්‍යතාවකාශ වස්තුවක් අහසට ගියොත් ඒ වස්තුව දිලිසෙන්න පටන් ගන්නවා. චන්ද්‍රිකාවක් හරි ධූමකේතුවක් හරි ඒ දුදුලන්නේ ඒ වස්තුව නිසා නෙවෙයි අවකාශයේ සම්පූර්ණ ආලෝකයෙන් පිටලා තියෙන්නේ. ඒක ප්‍රති මේ පරාවර්තනය කරන දෙයක් නැති නිසා අන්ධකාරයට පේනවා. මොනවා හරි අහසට දාපු ගමන් ඒ දේ දිලිසෙන වගේ පේනවා. ඒ දේ දිලිසෙනවා නෙවෙයි ඒක දිලිසෙන්නේ නැති වස්තුවක්. ඒකෙන් පරාවර්තනය වෙන්න නිසා මුළු අවකාශයේම තියෙන තද්ද බල ආලෝකයේ බව තේරුම් ගත්ත දවසට අපේ ඇහැට ආලෝකයේ පේන්න නම් හැප්පෙන්න දෙයක් තියෙනවා. එතකොට අපි ආලෝකේ නෙවෙයි ලකින හැප්පෙන දේ. අපි හිතනවා මේ හැප්පෙන දේ ආලෝකමත් කියලා. එන්නේ මෙහෙව් ඇහක් එක්ක අපි ගමන් කරන්නේ. මෙහෙව් දැනුමක් එක තමයි අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්න. සරුවචනාදී උඹේ හිත ප්‍රභාස්වරයි කිලෝරක් නැති ප්‍රභාස්වරයක් තියෙන්නේ. ඒ ප්‍රභාස්වරයේ මේ අජටාවකාශයේ තියෙන ආලෝකය වගේ පේන්නේ මොකක් හරි කුණක් වැඩිච්චා මේ අහසේ හිලක් අපේ පිටුරු ගෙවල් වල වහලවල් වල එනත්තම් පොල්ලතු ගෙවල් වල අහසේ හිලක් ඇදිච්චාම වහලේ ඉලක් ඇදිච්චාම ඉරේලිය පාතට වැටෙනවා බීම් එකක් විදියට මේ හදම්බයක් විදියට. ඒක හරහා යන දූවිලි විතරක් පේනවා. ඒක අපි පුංචි කාලේ දැකලා තියෙනවා. නමුත් අපිට පේන්නේ මේ ආලෝක කදම්බය තුල දූවිලි තියෙනවා දූවිලි හැම තැනම තියෙනවා. ඒ දූවිලි ප්‍රකාශ වෙන්න ආලෝකයක් නැති නිසා අපිට පේන්නේ මේ ආලෝක කදම්බය තුල දූවිලි තියෙනවා. දැන් අහසට අජටාවකාශ වස්තුවක් ගියොත් ඒක බබලන නිසා පේන අජටාවකස්තු බබලනවා කියලා. ඒක නෙවෙයි කාරණාව මුළු අවචරාවකාශෙ පිරීලා තියෙන ආලෝකේ නමුත් අපේ ඇහැට පේන්නේ අපේ ඇහැ දකින්නේ ඒ දකින්න අපේ ඇහැ හැදිලා නැහැ. ඉතින් ඒ ඇහත් එක්ක මේ යන ගමනේදී සරුවචනස කියනවා අන්ධ භූත ලෝකයක් මේක කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වොත් මේ මුදු රාජතාවකාශයේම තියෙන ආලෝකයක් කියලා බුදුහාමුදුරුවෝ ගල් ගහනවා. එහෙනම් පේන්න එපායි කියලා. ඒ වගේ තමයි මේ ඇතුලේ තියෙන දේවල් දකින්නම් බාහිරේ බැලිලා නතර කරන්න වෙන්නේ. ඇතුලෙත් බලලා මේක ඇතුලේ තියෙන දේවල් වලට වැඩිය නැති බව. එහෙම නැත්නම් මේ ශූන්‍යත්වයේ කියන එක තීරුම් ගන්නේ කයි රූපයගේ ගැළවීම. එහෙමද මේ රූප ලස්සන කර කර ඔප කර කර හැඩ වැඩ දාන්න ගියාම ඒකේ වෙන්නේ අර බබා අසුචිත් එක්ක කරන දෙල්ලම තමයි. සුද්ධියක් නැහැ. එනිසා මේ ගෙවෙන වෙලාවේදී රූපේ සංසිඳන වෙලාවේදී රූපේ නිරුද්ධ වෙන වෙලාවේදී සතුට වීමක් සතුට වීම කියන එක නෙවෙයි මේක ප්‍රතිපදාව බව දන්නවනම් මේක මධ්‍යම ප්‍රතිපදාව බව දන්නවනම් ඒකටයි අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. එතකොට පහළ වෙන සංකල්පයටයි අපි කියන්නේ සම්මා සංකල්පය කියලා. එහෙම මිනිහ කතා කරන්නේ සම්මා වාචාවක්. නමුත් උඟ දෙනකොට තේරෙන්නේ එයා කරන වැඩේ සම්මා කම්මන්තයක් වෙනවා. එයා කරන ආජීවය සම්මා ආජීවයක් වෙනවා. ඒතකොට සම්මා සති සම්මා සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඔය පෙළගැල්ම දිගයි යන්නේ. ඒ නිසා රූප ධර්මයාගේ අවබෝධයේදී ආස්තික ප්‍රඥප්තිය හරහා ගිහලා ප්‍රශ්නේ නාස්තික ප්‍රඥප්තියට යම් විසලාවට අපි ප්‍රවිෂ්ඨ වෙනවයි කියලා කියන්නේ ඔන්නේ තිබුණු අර ඇතයි කියන දේ තුල නැති බව තේරෙනවා නැතයි කියන දේ තුල ඇති බව ඇති වෙනවා ආන්නේ වෙනස අපේ හිතට අරුමයක් නෙමෙයි අපේ හිතට ඒක දරන්න පුළුවන් කියන එකයි ਸਰවඥයන් අපට දෙන විශ්වාසය මේ දෙකම දරන්න පුළුවන් හිතක් තමයි මනුස්ස හිත කියන්නේ. ඒ නිසා හොඳට පේන ඉදිරිපත් වෙච්ච රූප ධර්ම හොඳට බලන්න. විනිවිද බලන්න. බලලා 100%ක්ම බලනවා කියලා ඒක නැවත නැවත මතිනට බල බල හිටියොත් සියලු රූප ධර්ම දැක්කයි කියලා කියන්නේ හරහා ගිහිල්ලා අවකාශය දැක්කයි කියන එක තමයි. ඒක ඔය මේ විද්‍යානුකූල පැත්තෙන් බලනකොට මැට නිකන් දේ ද්‍රව්‍ය කියන එක හොඳටම හොයලා ගියාට පස්සේ විද්‍යාඥයන් තේරෙන පටන් අරගත්තා. චිත්‍රය සම්පූර්ණයෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ ඝනදර වායු සහ තේජෝ ධාතුව ගැන දැනගත්තාට. ඊට පස්සේ ඒගොල්ලෝ ඉතුරු ටික තේරුම් ගන්න තමයි ඔය ඩාර්ක් එනර්ජි කියන එකක් දාගෙන චිත්‍රය සම්පූර්ණ කරේ. ඩාර්ක් මැටර් කියන ද්‍රව්‍යයේ හේවණල්ලක් වගේ එකක්. ඒ කරලත් විශ්වාස කරන්න බැරි තැන ඩාර්ක් එනර්ජි කියලා සම්පූර්ණ චිත්‍රයන් ලබනකොට මැටර් කියන පටන් ගත්ත තැන 104ට වැඩිය අඩුයි. අනිත් හරි ඔක්කොම dark matter and dark energy උනාට පස්සේ බුදුහාමරෝ මොනම උපකරණයක්වත් නැතුව අවුරුදු 2600 කට ඉස්සෙල්ලා කිව්වා මේක ශූන්‍යයි කියලා. ශූන්‍යයි කියලා තියෙනවා තමයි තියෙන දේ 105කටත් වැඩි අඩුයි. ඉතින් ඒ කල්ලාගෙන මේ රූප ලෝක මවන්නේ අපි රූප ධානව මවන්නේ අපි බ්‍රහ්ම ලෝක මවන්නේ අපි දිවි ලෝක මවන්නේ මේ සේරම නැති දෙයක් නෙවෙයි නමුත් මායාකාරී ස්වરૂපයක්. මිරිඟු ස්වરૂපයක්. එහෙම නැත්නම් හීනයක්. මේක විනිවිද දකින්නයි බුදුහාමුදුර අපට විපස්සනා වේදී උගන්වන්නේ. ඒකට දිවි ලෝකේ යන්නත් එපා. දිවි ලෝකේ ගියාම හරිම කරදරයි. වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. භ්‍රම ලෝකේ ගිහිල්ලත් බෑ මේකෙම තමයි ලෝකේ. ඒ නිසා මේකට කියනවා මගුල් සක්වල කියලා. මේ මනුස්ස ලෝකෙට කියනවා මගුල් සක්වල කියලා. ඒකේ ඉඳගෙනම මෙච්චර රූප වලට ආසා කරපුවා අපි ඒකට හානි කරන්නේ නැතුව පැමිණෙන පැමිණෙන රූපයේ පෙළන ගතිය සහ තවන ගතිය දුක්ඛ ලක්ෂණේ ප්‍රධාන ලක්ෂණ දැකගත්තොත් ඒ ඒ යහ දැක්ම ඇති කෙනාට පේනවා මේ පෙළන තවන ගති නැතිවීම කියන්නේ ආස්වාසේ සංසිතිය. ප්‍රසවාසේ සංසිතිය. අන්නේ සංසිඳන පැත්තට ක්‍රමසහ විදි හොයාගෙන යන කෙනා මධ්‍යම ප්‍රතිපදාවට වැඩ. එයාට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ඒ කර්ම මන්නේ. එතකොට මේ රූප යහත්මේ නෙවෙයි රූප යෙහිත් ආත්මේ නෑ රූප යෙනුත් ආත්මේ නෑ ආත්ම යෙහිත් රූපේ නෑ. මේ නිසා මේ රූප බදාගෙන අපිට නම්බු කරන දෙයක් ලබන්න දෙයක් ඇත්තේ නැහැ. රූප නැතුව ඉන්න පුළුවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා රූප කෙරෙහි පැවතිය යුතු හැවතුම් පැවතුම් පිළිබඳව හොඳ <clears throat> ආකල්ප පහළ වෙනවා. මේ ආකල්පෙදි සරුවත්තන සේසඳන් කරේ රූප පාවිච්චි කරන ප්‍රයෝජනීය සලකලා කවදාකවත් අතිශෝක්තිකට යන්න එපා. සුඛෝපභෝගීත්වයට යන්න එපා. පාරිභෝගිකත්වයට යන්න එපා. එතකොට රූප වලට දාස රූප දාසකත්වයේ පවතින නම් අපි රූප පාවිච්චි කරන්න ඕනේ. අපේ ආහාර, අපේ ඇඳුම්, අපේ සීනාසනය, අපේ වෙහෙත් පිළිකර ප්‍රයෝජනෙයි සලකලා එතකොට අපි රූපත් එක්ක බැඳීමක් ඇති වෙන්නේ ප්‍රයෝජනෙ සලකලා කරන්නේ. ඒ නිසා යම් දවසක අපිට මේ කේවල తত্ত্বය එහෙම නැත්නම් මේ নিরপেক্ষ తত্ত্বය එක්ක මූල ධර්ම වශයෙන් එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් නැත්නම් භාවනාදී අල්ලාගත්තොත් තේරෙන්න පටන් ගනි මේක කවදාකවත් දුර තියෙන එකක් නන් නෙවෙයි. මේ නහය යටමයි තියෙන නමුත් කොච්චර ඇවිල්ලා ඒක හැප්පුණත් අපේ ඇඟේ කොච්චර ඒකේ සත්‍ය ප්‍රකාශ කරන්න හැදුවත් අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. අපිට ඒකට බයක් ඇති වෙනවා. අපිට ඒක සහලවන ගතියක් වෙනවා. අපිට ඒක නීරස ගතියක් වෙනවා. ඒක රූපයේ ගතියක්වත් අල්ලපු gider මනුෂය ගතියක්වත් වෙන ආගම් වල ගතියක්වත් නෙවෙයි. ඒක ඇතුලෙන් ආපු එකක්. අන්න ඒකටයි කෙලෙස් කියලා කියන්නේ. නිසා අපි මේ රූපත් එක්ක භාවනා කරන ගමන් ඇතුලෙන් පිටතට කරන කෙලෙසුත් පිටින් ඇතුලට එන රූපත් හොඳට වෙන් කළ දැනගන්න එක තමයි මෙතන සරුවත්යන් සඳහන් කරලා තියෙන්නේ. යේචකෝ බික්වේ සමනාවා බ්‍රාහ්මනවා රූපං අබ්බඤ්ඤාති. අභිඥාය. රූපේ මේකයි කියලා දැනගන්න. රූප සමුදයං අභිඥාය. රූපේ හටගන්නේ මෙහෙමයි කියලා දැනගන්න. රූප නිරෝධං අභිඥාය. රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය. එවැනි යන්නේ අභිඥාය තමයි බුදුචානන් සඳහන් කරන්නේ මනා විසඳීමක් මනා වෙන්වීමක් මනා විමුක්තියක් කියලා. අන්නේ මනා විමුක්තිය තුලින් යා කේවල தත්තරපත් වෙනවා. ඒ කේවල தත්තරපත් වෙච්ච එකන තුල රැලි නගන්නේ. ගැටුමක් ඇති කරන්නේ. අනුන්ට තමයි කරදරයක් කරන්නේ. ඒක තමයි සරුවචනාංශ මෙතන අනුපාදා නිබ්බාන විදියට රූපේ අනුපාද නිබ්බාන විදියට සඳහන් කරේ. ඉතින් අපි ඉස්සරහට යනකොට මේම මේ සමීකරණයෙම වේදනා පිළිබඳ සංඥා පිළිබඳ සංස්කාර පිළිබඳ විඥාන පිළිබඳවත් දේශනාවේ සඳහන් වෙනවා එතන තියෙන එක අරූප ධර්මයක් වෙන එක විතරයි. නමුත් වැඩපිළිවෙල නම් සමීකරණය නම් සමානයි. ඒ නිසා භාවනා කරන හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ භාවනා කරනකොට අනිවාර්යම ප්‍රතිඵල තියෙනවා. ඉතින් බාර ගන්න කැමති නැත්නම් මොකද කරන්නේ? දුව දෙන්නම් කියපු හින්දා අපි දුව දුන්නා. දෑවැද්දත් තිල්ලු හන්ද ඒකත් දුන්නා. දුවයි දෑවැදි හේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක්කරන්ද වරෙන්ඩුවේ ගෙදර යන්න කියලා නාටි බයන සින්දුවේ නාටකෙම ගැකතියි. ඉල්ලපු ඔක්කොම අපිට හම්බෙලා තිනවා. ඉතින් අපි එපයි. ඉතින් මොකද කරන්නේ? ඒක නිසා මේ රූප කර්මස්ථානේ කායano සතියේ කායගත සතිය ආනාපානි සතිපට්ඨාන මේ පළවෙනි පීවරම හොඳටම ඇති සම්පූර්ණ අඩු කොටින් කියනවනම් පළවෙනි මාර්ග ඥානෙ ලැබීම සඳහා. ඉතින් උඟ දෙනෙක් මේ භාවනාව නම් වැටක් අල්ලගෙන මට අරකට ඉගෙන ගන්න ඕනේ මේකත් ඉගෙන ගන්න ඕනේ මේක නැතුව පුළුවන්ද ඒක නැතුව පුළුවන්ද කියලා මේ කායගත සතියට කෙනහන කොනහන. කායගත සතිය නිසින්ින්ද වැඩෙන්න දෙන්නේ. ඒකලා කායගත සතිය වැඩෙනකොට කියන භාවනාව කැඩලා කියනවා. සතිය කැඩිලයි කියලා. පාළුයි කියලා. තනිකමයි කියන නිසා මට බේන්නේ හරිම ආඩ්‍ය පිරිසක් කියලා. හැමදේම හම්බෙලා තියෙනවා කවදා හරි බාර ගන්න දවස ආවොත් එදාට නිවන ලැබෙයි. ප්‍රතික්ෂේප කරන දවස ආවොත් අපිට සදාකාලික සංසාරයකට වාසනාව ලැබෙයි. ඉතින් එහෙම නැතුව මේ දැක දැක දන දන මේ වෙලාවේදී මේක ගෙවම් කරලා මේ ලබන්න තියෙන අනුපාදා නිර්වාණය පිළිබඳ වාඩු ගානේ සුතමී ඥානයක්. එහෙම නැත්නම් චින්තාමය ඥානයක් හෝ පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ ඥානෙ ලබා ගන්න මේ ධර්ම කොටාසත් එක්ක තී හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නිමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.